අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශන අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉමේහි කෝ භික්කවේ චත්තාරෝ ආහාරා කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවාති ඉමේ කෝ භික්කවේ චත්තාරෝ ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයෝ තණ්හා ජාතිකා තණ්හා පබවාති කරුකටේතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා තණ්හා සංකේ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන එදා ඒ සාති භික්ෂුවට ඇති වෙච්ච මේ නිත්‍ය සංඥාව නැත්නම් මේ සස්වත භාවය විඥානේ පවතිනා වූ සනාතන භාවය පිළිබඳව මතය ඛණ්ඩණය කරලා ඒ ඔක්කොටම හේතු වෙන්නා වූ මේ තෘෂ්ණාව මේ ප්‍රශ්නේ විග්‍රහ කිරීම හරහා එලි දක්වන සාකච්ඡාවකටයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ සාති භික්ෂුව මනුස්ස ජීවිතයකදී කෙනෙකුට නිත්‍ය සංඥාව ඇතිවෙන එක කෙලවරක් එනනම් මේ විඥාණය අරගෙන ප්‍රශ්න විසඳුවාට පස්සේ ප්‍රථමයෙන්ම සර්වචන් වහන්සේ සාමාන්‍ය තර්කණියෙන් නැත්නම් ණය විපස්සනාවෙන් එහෙම නැත්නම් ආකාර පරිවිතක්කෙම ඒ භික්ෂුවට මතක් කරලා දෙනවා සාති භික්ෂුවට මේ විඥාණය ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් කියලා. එහෙම නැත්නම් ඒකට ඉබේ තනියම හටගෙන ඉබේ පවතින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා ඒක ප්‍රත්‍යයෙන් හට ගන්න බව භූත බව ඒක ප්‍රත්‍ය ලැබිච්චාම ඒක වෙණී හිටිනවා. නැති වෙච්චාම ඒක අභූතත්වයටපත් වෙනවා. මොකද ලීන වෙනවයි කියලාත් කියනවා. සංගවි ගැනීමක් සිදු වෙනවා. විදිහට මේක මත වරක මතුවීම වරක සංගවි ගනිමින් දිගින් දිගට තමයි යන්නේ. ඒ නිසා මේක භූත ධර්මයක් වරින් වර වරින් වර මතුවෙනවා. නමුත් ඒක හොඳට සමීපව නිරීක්ෂණය කළොත් ඒකාකාරීව එක දිගට පවතින දෙයක් නෙවෙයි. ඒ විදිහට වරින් වර වරින් වර මේක ඉස්තු ඉස්මතු වෙන්න ප්‍රකාශ වෙන්න භූත තත්වයටපත් වෙන්න අදාළ හේතු තියෙනවා. ඒ හේතු අනුව ඒ ධර්මතාවය පරිමර මත වෙමින් වරින් වර නැති වෙමින් පවතිනවා. ඒ නිසා විඥානයක් ඇත්තේම නැහැ කියලා උච්ඡේද දිට්ඨියට දාලා කතා කරන්නත් බෑ. එක දිගටම සන්ධාවති සංසරති අනඤ්ඤං කියන විදිහට දිකට ගමන් කරන සංසාරේ ගමන් කරන එක දිකට පවතින විඥානයකුත් නැහැ. මේ දෙකෙන් කොයි එකට ඉබ්බත් නිවන කියන විකල්පය අපිට ගන්න බෑ. නිවන නිවන කියන විකල්පය අපිට ගන්න පුළුවන් වෙන්නේ එම සාති භික්ෂුව වගේ මේ විඥාන එක දිගට පවතින දෙයක් කියලා කතා කරන යන කිනාට බුදු කෙනෙක් හම්බ වෙලා ධර්මයේ ලැබිලා සතිමත් වෙලා හොඳට සමීපව බලනකොට මේක කැඩි කැඩි යන දෙයක්. වර එක හැඟවි ගන්නවා, වර එක මතුවෙනවා. නමුත් අර සංගවි ගච්ඡ භාවය අමතක කරන තණ්හාව සහ අවිද්‍යාව ක්‍රියාත්මක වෙලා පෙන්වලා දෙනවා මේක දිගට පවතින දෙයක් කියලා. එතකොට විතරයි මනුස්සයෙකුට පවක් කරන්න පුළුවන් වෙන්නේ, අකුසලයක් කරන්න පුළුවන් වෙන්නේ, මායයට ඇඟිලි ගහන්න පුළුවන් වෙන්නේ. ඒ මනුස්සයා දැනගත්තොත් කොතනකාරී මේක ප්‍රකාශිත தත්වකුත් තියෙනවා අප්‍රකාශිත தත්වකුත් තියෙනවා භූත தත්වකුත් තියෙනවා අභූත தත්වකුත් තියෙනවා ලීන தත්වකුත් තියෙනවා ඒ ප්‍රත්‍ය தත්වකුත් තියෙනවායි කියලා එයා උත්සාහ කරાવી මේකේ නිත්‍ය සංඥාව නිසයි මම මෙතෙක් කල මේක ඒකාකාරී විදියට ඒක ඝණයක් විදියට මගේ විදියට අනුගිනෝන විදියට දැක්කේ නේ කැඩි කැඩි යන දෙයක් බව දකින්න මේ තර්කණය තමයි මේක භූත ධර්මයක් අභූත tattරපත් වෙන්න පුළුවන්. මේ අභූතත්වයේ භූතත්වයටපත් වෙන්නේ අප්‍රකාශිත දේ ප්‍රකාශයටපත් වෙන්නේ විඥානයාගේම බලයෙන් නෙවෙයි. ඒකට අදාළ හේතුව ලැබුණොත්. නිසා යම් වෙලාවක මේක කඩින් කඩ පහළ වෙන දෙයක් ඒ කඩින් කඩ පහළ වීමට අවශ්‍ය කරන ආහාරය අවශ්‍ය කරන පොහොර නොලැබී ගියොත් මෙයාගේ මේ ගැම්ම මේ වේගය නැති වෙලා දවසක අප්‍රකාශිත தත්ත්වයටම හේතු අභූත தත්ත්වයටම විඥානයගේ ක්ෂය වීමකටම යන්න පුළුවන්. ඒක නිසා යම් හේතුවක් නිසා විඥානය හේතු ප්‍රකාශ தත්ත්වයටපත් වෙනවා භූත தත්ත්වයටපත් වෙනවා අනිකට හේතු වෙන ආහාර දන්නවනම් නැත්නම් ප්‍රත්‍ය දන්නවනම් හේතු ප්‍රත්‍ය දන්නවනම් ඒකට පොහොර නොදීමෙන් ආහාර නොදීමෙන් මේ විඥානය විඥානයගේ අභාවය දැක ගන්න පුළුවන්. ඉතින් බුදුජානනාංශයේ මේ එක විදිහකට මේ පංචස්කන්ධයගේ නැත්නම් මේ විඥානයේ පස්සේ කොට ඇත්තා වූ පංචස්කන්ධයගේ අභාවය තමයි මේ නිවන කියලා පෙන්වන්නේ. මොකද මේ පහම දුක් කඳවල් පහක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට මේ විඥානය පිළිබඳව මේ සාති භික්ෂුව මේක ඒකාන්තයි කියලා හිතාගෙන තියෙන්නේ යාට මේ දුකට තියෙන කැමැත්ත නිසා. මෙන්න මේ දුකට තියෙන කැමැත්ත අවිද්‍යාවතේ පෙනී හිටිනවා. ඒක නිසා ඒ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා දුකට තියෙන තණ්හාව තමයි අවිද්‍යාව කියන්නේ කියලා. අපි බුදුම ආශය මේ දුක් කරදර ටිකට. ඒ ටිකට තියෙන තණ්හාව අපි අවිද්‍යාව වශයෙන් දැනගන්න පුළුවන් දැනගත යුතුයි. අවිද්‍යාවතී අවිද්‍යාව පිණිපස පිළිබඳ ඇති නොදැනීම අවිද්‍යාවතේ නොදැනීම තෘෂ්ණාව වශයෙන් අපිට පෙනී හිටිනවා. අපි කැමැති මේ ගොඩාක් දේවල් නොදැන ඉන්නවා. අපි දන්න දේ මහා ලොකුට කියපාන්නේ මේ සමස්තය පිළිබඳව ළඟ දැඩි නොදැනීමක් තියෙනවා. ඒ නොදැනීමට අපි බොහොම ආසයි. ඒක තෘෂ්ණාව වශයෙන් පෙනී හිටිනවා. මොකද ඒක සම්පූර්ණයෙන් දැක්කොත් මෙතන දුකක් හටගන්න විදියක් නැහැ කෙලෙසයක් හටගන්න විදියක් නැහැ මාරෙකට ඇඟිලි ගන්න ඉඩක් නැහැ ඉතින් මේ විදිහට මේ උපාදානස්කන්ධ පහ වශයෙන්ුත් මේ සසර නැත්නම් සසරින් ගැලවීම විග්‍රහ කරන වෙලාවක් තියෙනවා ඒ වාගේ මේ සූත්‍රයේදී සරුවචනාංශ මේ සතර ආහාරහරහත් පෙන්නනවා විඥානයේ විතරක් නෙවෙයි මේ ආහාර જાති හතරම මිනිස්සයා බොහෝම ආශාවෙන් අමුඩ ගහගෙන කැසපට ගහගෙන ඒවට පොහොර දමමින් මේ වවන්නේ වඩන්නේ තන්නේ කර දුක. ඒකේ සූක්ෂම තැන තමයි විඥාණය. අවුත් ඊට ඉස්සෙල්ලා අපි මේ තේරුම් ඊයේ තේරුම් අරගත්ත මේ කබලිකාර ආහාරය, භස ආහාරය, මනෝ සංචේතන ආහාරය කියන ආහාර හතරත් අපි පුදුම විදිහට සියලු වැඩ බහා තබලා මේවට ආහාර සපීමේ පොහොර <coughs> සපීමේ ඒක ඒකාකාරී පැවැත්මකට පොහොර දානවා. දන්නේ නැතුව මේ තමයි දුකේ හටගන්න කියන්නේ. ඉතින් ඒක නිසා මේ විඥානය හරහා මතු කරගත්ත මේ දේශනා මේ විග්‍රහය ਸਰවචනාංශේ විඥානයේ විතරක් නෙවෙයි වරදොල වටහා ගන්නේ ඒ නිසා තියෙන මනෝ සංචේතනාහාර කියන සංස්කාරත් ඒ විදිහට කොටවා ගන්නවා. ඒකටත් අපි පුළුවන් තරම් සතිය පැහැදී ඉන්නවා පුළුවන් තරම් නිතරම පොහොර දීලා ආහාර දීලා එක දිගට පවත්වාගෙන යන්න. ඒ වගේම මේ ස්පර්ශ ආහාරයත් නැත්නම් කබලිකාර ආහාර කියලා මේ හපල කන ආහාරත් බුදුම විදියට අපි දීත යාම නිසා අපි මේ දුකේ පැවැත්මක් ඇති කරනවා. ඒක නිසා <clears throat> විඥාණයෙන් පටන් ගත්තට ඒ හතර හරහත් දුක හට ගන්න හැටි ඒක නතර කරන්න ඕන එක නතර කරන්න හැටි ඒ පිළිබඳව අපි නොදැනීම අපි කොච්චර ආශා කරනවද කියන එක නොදැනීමට අපි කොච්චර මනාපද කියන එක විස්තරකරන මේ සූත්‍රයේ මෙතන ඉඳලා ඉස්සරහට ඒ ආහාරයන්ගේ විග්‍රහයක් විස්තර කරලා දෙනවා. ඉමේචකෝ බික්කවේ චත්තාරෝ ආහාරා දැන් මේ විඥාන ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. ඒකට අදාළ වෙලා තියෙන අහලා පහලා තියෙන කට්ටියත් ඔක්කොම එකතු කරගෙන මේ ආහාර කිං නිදාන කිං සමුදය කිං ජාතිකා කිං පබව මේ ආහාර වලට මොකද්ද නිදන් වෙලා තියෙන්නේ නැත්නම් ආසන කාරණා වෙලා තියෙන්නේ සමුදය ඒක හටගන්න ඒක උදය පටන් ගන්නකොට මොකද්ද උදව් කරන්නේ කිං ජාතිකා එක කොතනින්ද ඒක ජාතිය ලබන්නේ කිං පබව ප්‍රභවය ඒක ප්‍රභවය මොකද්ද කියලා මේක දුක නම් දුකට හේතුව එතකොට මේ දුකට හේතු විස්තර වශයෙන් විඥානයේ සංස්කාර ස්පර්ශ සහ මේ කැපිලි කොට ගන්නා වූ අපා ගන්නා වූ ආහාර කියලා හතරකට බෙදලා ඒ හතරටම හේතු බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ හතරටම තණ්හානි දානවා තණ්හා සමුදය තණ්හා පභවා තණ්හා ජාතික අපි මේ කැපිලි කර ආහාරයට අපි අම්මාකාරයක තෘෂ්ණාවක් කරනවාද වෙන විදිහට කියනවා ඒක තෘෂ්ණා නොකර අපිට ජීවත් වෙන්න බෑ අන්න ඒ වාගේම තමයි ඒකට නිදාන වෙනවා, සමුදේ වෙනවා, හටගන්මට ප්‍රභවය වෙනවා. ಜಾතිය ලබලා දෙන්නේ තෘෂ්ණාව හරහා ඒ වගේ අපි දවස පුරාම මේ ස්පර්ශයත් අඛණ්ඩව පැවතීමට පවත්වා ගැනීමට තෘෂ්ණා කරනවා සංස්කරණය මේ දේවල් තියෙන විදිහට බාර ගන්න නැතුව වෙනස් කිරීමේ අවශ්‍යතාවය සකස් කිරීමේ අවශ්‍යතාවය සංස්කරණය කිරීමේ අවශ්‍යතාවය ඒක ගෙත්තම් බන්නම් වැඩ කරන හැටි. ඒක මේ ආලවට්ටම් කරන හැටි. උදේ ඉඳලා හැන්ද වෙනකන් පුදුම අපකපවීමකින් අපි කරනවා. මේ හරහා මේ ආහාර කවේෂණ දුක එහෙම නැත්නම් මේ විවිධ ස්පර්ශ ලබා ගැනීම සඳහා තියෙන මනාපය ඒ වගේම දේවල් ඉදිරියට Taman ළඟට එන හැම දෙයක්ම විනාශකරනද අපි ඒකට සමහරවට ඒක ආටෝපේ දාගෙන කියනවා නව නිර්මාණ කියන වචනේ. එහෙම නැත්නම් කියනවා දියුණුව කරනවා කියලා. මේ හැම දෙයක් හරහා පේන තියෙන මේ දැනට තියෙන එක හොඳ නැහැ. වර්තමානයේ හොඳ නැහැ. අපි මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. අපි මොකෙන් පොඩ්ඩක් දියුණු කරන්න ඕනේ. ඒ දියුණුව මගේ පරම යුතුයකම. කියලා නව නිර්මාණ කරන්න දියුණු කරන්න ඉතින් කල්පනා කරන එක සංස්කාර ස්කන්ධය මේ හරහ තමයි විඥාණය වරමුලක මහානායකයා වගේ මේ අත්තු වැඩට දාලා විඥාණය මෙව අතර තියෙන හොඳ නරක මැනීම ආහාරයේ හොඳ නරක ස්පර්ශයේ සැප දුක සංස්කාරවල තියෙන ලාභ සත්කාර සහ පාඩු හරි වැරදි මේවා මන මන එයා වෙනම අධිකරණ විශේෂකාර පදවියක් කරගෙන මේ කරන දේවල් වල දෙපැත්තට දෙකට කපාගෙන දෙකට බෙදලා ආණ්ඩු කරනවා කියලා තමයි මේකට කියන්නේ පිසුද්දාට තමයි ඒකට බණින්නේ. මේ තමයි විඥානික කෘත්‍යය. මේ කරන වැඩේදී මේක හරි මේක වැරදි මේක හොඳයි මේක නරකයි මේක ලාභයට මේක පාඩුවට මේක ජනප්‍රිය භාවයට මේක ජන අප්‍රිය භාවයට කියලා මේ අෂ්ටලෝක ධර්මයේ දෙකට බෙදලා දෙක ගැටමින් ගත කරන තමයි විඥානය කරන්නේ. ඉතින් කවදා හෝ මේ කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර සංචේතන ආහාර නැත්නම් සංස්කාර ආහාර අයින් කළොත් මේ විඥාණයට මෙච්චර බොහෝසත්ව මෙච්චර ගැම්මකින් මෙච්චර වේගකින් මේ කටයුත්ත කරගෙන යන්න බෑ ඒ නිසා සර්වචන්නාංශේ ආචාර ධර්ම හරහ ශික්ෂණ හරහ මේ සපේන ආහාර සපේම් පිළිබඳ අවදීන් ගත කරන්නයි කියලා කියනවා ආහාර නැති කරන්න කියනවා නෙවෙයි මෙතනින් තමයි දුක එන්නේ කියලා දැනගන්නයි කියලා මේ ආහාරවල නිදාණය මොකද්ද? සමුදය මොකද්ද? ජාතිය මොකද්ද? ප්‍රභවය මොකද්ද කියන එක බලනද දුකට හේතුව බලන ගතිය මේ ඉස්සල්ලාම තමයි මිනිස්සෙක් මේ මිනිස් ජීවිතයේ ප්‍රශ්නේ තීරුම් අරගෙන ප්‍රශ්නෙට හේතුව බලන පළවෙනිම තර්කණය ඉදිරිපත් කරන වෙලාව අපි හුඟක් වෙලාවට ප්‍රශ්නෙත් එකයි ගැටෙන්නේ. කවදාකවත් අපි ප්‍රශ්නේ හේතුව බලන්න යන්නේ නැහැ. මේ ප්‍රශ්නත් එක්ක ගැටෙන ගතියට බුදුජානනාංශය කියනවා සුනඛවලෝකණය කියලා. ප්‍රශ්නේ හේතුව හොයලා හේතුව නැති කිරීමට කියනවා සිංහවලෝකණය කියලා. උදාහරණයක් වශයෙන් කියනවා බල්ලෙකුට ගලක් ගැහුවොත් ඒක අය ගල දිගේ පිටිපස්ස ගිහිලා ගල හප්පලා දත කඩාගෙන ගලත් එක්ක වගේ බලනවා. සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා හොඳට බලනවා කොහෙන්ද ගල ආවේ කියලා. ගල ගහපු එක මරපුවාන් පස්සේ ආයේ ගලත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. අපේ තියෙන හැම දර්ශනයක්ම සුනඛාවලෝකනයක්. බලු දැක්මක් අපිට තියෙනවා. ඉදිරියට එන රෝග ලක්ෂණත් එක්ක නැටුවා මිසක්කා අපි රෝගේ නැති කරන්න උත්සාහ කරන්නේ අද කොච්චර මේ සුණක අවලෝකනේ තියනවද කියලා කියනවනම් භාවනා කරන්නෙත් හීලින් වලට තෙරපි වලට. ලෙඩ නැති කරන්න නෙවෙයි. ලෙඩ අඳුන ගන්න උනන්දුවක්වත් නැහැ. ඒකට මිනිස්සු කැමති නැහැ. මේ භාවනා කරන්න හීලින් වලට කිව්වොත් මේ හෝල් එක පුරවන්න බැරි තරම් සැලකක් වෙනවා මෙතන. මේක තියෙන මේ ප්‍රිවෙන්ෂන් වලට නැත්නම් හෙදකමන කිව්වොත් ඕක නැති මෛත්‍රී බුදුහමර අපොමත් කරත හැකි නේ හදිස්සි වෙන දෙයක් නැහැ නේකට. අර දෙවෙනි ප්‍රශ්නෙට උත්තර උන කල දෙන සාද බුද්ධ ආගමත් ඇමරිකාවට යනකොට බිස්නස් බුද්දිසම් වෙලා. ඒ මොකද හේතුව අර සුනක අවලෝකනේ. මේ ඇතිවිච්ච දෙවෙනි ප්‍රශ්නෙට උත්තර හොයනවා. නමුත් ඒ හරහා ප්‍රශ්නෙට හේතුව කවදාවත් නැහැ. එකක් මතක තියාගන්න ප්‍රශ්නේ කිරබඳ දැඩි දෙවිල්ලක් ඇති කරගෙන ඒකේ වවාගෙන කන්නේ තන්නේ කර දේශපාලනය. ඒකේ වෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ මුල හොයන්න අපිට ඉස්පාසුවක් නැහැ. මේක ඉසිගිනි ගත්තා වගේ රෝග ලක්ෂණත් එක්ක නටනවා. ඉතින් කවදා හෝ තින්හව ලෝකණය කරනවා නම් ප්‍රශ්නේ නෙවෙයි බලන්න ඕනේ. ප්‍රශ්නට ආපු හේතුව දිහා ප්‍රශ්නේ එන්න අරින්න දිකට. එහෙල ප්‍රශ්නේ හේතුව දිහා බලනකොට පේනවා මේ ඔක්කොම උත්තර නිදාන රෝග ලක්ෂණත් එක්ක නතරන දෙයක් නෑ. රෝග නිදානේ පොඩ්ඩක් අල්ලන්න කියලා. මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ක්‍රමය ඒ තරම්ම කළු සුදු වෙනසක් වුණත් ජනයාගෙන් 99.99%ක්ම යන්නේ සුනකාවලෝකණයට. බල්ලා කරන වැඩේ. සිංහා වගේ හේතු බලන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්ම විස්තර කරනකොට උග දෙයක් කියන අපට තේරෙන්නේ අපා. වහරි ගැඹුරුයි කියලා කටපඩ වඩන දේවල් තියෙනවනම් හොඳට තේරෙනවා. මේ ගැඹුරු දිගට යනකොට එච්චර තටමඬ දෙයක් නැවුවට ඒක ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවාට පස්සේ අපිට දානේ දීලා පුළුවන් නම් ෂේප් වෙමු. ඒකේ සමාහට මෛත්‍රී බුදුහාමුදුරුව අපිට එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම දේශනා කිරීමෙන් සාදු කියලා නිවන් දකින්න පුළුවන් කියනකොට සාදු කියන කියලා කියනවා. මෛත්‍රී බුදුහාමුදුරුව කරලා අපිට ගෙනලා කවයි. අර කුරුල්ලෝගේ අම්මා කුරුල්ලට ගෙනලා කවනවා වගේ අපිට ගෙනන් දෙයි. එහෙම නැත්නම් හිතනවා අර රිලවිය වඩේ බඳගෙන යන පැටවක. ඒ වගේ අපි නිවනට දක්කයි. ඊගොඩ දෙනෙක් තෝරලා දිනු ඒජන්ත කෙනෙක් කරා මේ වැඩේ කරගන්න. මේක Tamanට හේතු හොයාගන්න දන්නේ නැහැ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඒක නිසා මේ මේ හතර ආහාර වර්ගයේටම හේතුව තෘෂ්ණාවයි කියලා බලනකොට මේකේ ලේසිම දේ තමයි අපිට මේ ආහාර සඳහා හැම සතෙකුගම තියෙන හැඩ ගැසීම සට ආහාර ගන්න ක්‍රම ආහාර දාමය ඒ සඳහා අපි කොච්චර මේ කාල වේලා ගන්නවද කියලා බැලුවොත් වැඩියෙන්ම ආහාර සඳහා කාල වේලා ගන්න જાතිය වැඩියෙන්ම අමනයි. ඒකට තුන් වේලක් මදි. ඊටත් වැඩිය දාගෙන කෑමටමයි කෑම දාසලාමයි. කොයි වෙලාවෙත් කතාව කෑම කතාව විතරයි. ඉතින් බුදුරජාණන්සේ නික්කමට කියනවා මේකට එනවා නම් මේ බණ භාවනා කරන්න රැය කෑම පොඩ්ඩක් නැත කරමු කියලා. අනේ අම්මේ. දැහැන්න අමාරුයි. දැන් ඇඟිලි ගණන් කර කර ඉන්නේ රැය කෑම හතරක් ඉවරයි මේ වෙනකොට. දැන් ගියාට පස්සේ එරිය සල්ලලා දෙන්න දැන් දරසොන් කරගෙන තියෙන්නේ. මේ නැති වෙච්චවත් එක්ක අල්ලන මුළු භාවනාවට මම සාමාන්‍ය කියන දෙයක් නැත්තම් පැවිද්දට කවුරුත් මේ මොකවත් ඉඳානේ රැයට කණ්ඩ හම්බෙන්නේ එක්කිනකොටවත් පැවිදි වෙන්න බැරි කමක් නැහැ මෙතන. පැවිදි නොවෙන්නේ අනිවාර්යයෙන්ම දන්නවා මේ මිච්ඡර අම්බ කරන් සියද මේ රැයට කැම නැති වෙන නිසායි පැවිදි වෙන්නේ නැත්තේ. අනේ තරහ වෙන්න එපා මම මේ දැනගන්න කියන්නේ. ඒ තරම්ම මේ කැමරේ තියෙන රුචිය, කැමරේ තියෙන ආසාව, කැම දාසකම. ඒකෙන් අපි ඇති කරගන්න දුක්කඳ හිතෙන්නේවත් නැහැ. ඒක පේන්න තියෙන්නේ මෙලෝ වශයෙන් කරණ තියෙන වැරදි කරන්නේ නැතුව සැප විඳින සීනි තමයි කණ එක. ප්‍රශ්නයක් නැහැ. කොච්චර කෑවත් ප්‍රශ්නයක් නැහැ. කියලා මේ ඇති කරගන්න එක පේනවා. ඊට පස්සේ තියෙන ස්පර්ශ සඳහා තියෙන ආසාව අච්චරම මතුපිට පේන්නේ. ඒ නිසා පුදුමයන්සේ ස්පර්ශ සඳහා තියෙන ආසාව පෙන්වන්න මේ ආහාර සඳහා තියෙන ආසාව මුල් කරගෙන ආහාර සඳහා තියෙන තණ්හාව මුල් කරගෙන ඒකට අහනවා දැන් කවුරු හරි නිකමට හරි තේරුම් ගත්තොත් මේ දවල්ට අපි කොච්චර රසමසවුළු සහිතව බත් කෑවත් කැම වෙලක් ගත්තත් ඒ ඔක්කොම චීති රැයට ආයෙ බඩගිනි වෙනවනේ රැයට මොන තරම් කෑවත් ආයෙසරයක් උදේ වෙනකොට බඩගිනි වෙනවා මේ සඳහා යන්ත්‍රයේ දිගටම ක්‍රියාත්මක වෙනවා ඒ තෘෂ්ණාව ඉවර කරන්න බෑ කාලය ඉවර කරන්න බෑ මේ තෘෂ්ණාව හටගන්න නිදානයක් තියනවාද? හටගන්න සමුදයක් තියනවාද? හටගන්න ජාතිය ප්‍රභවයක් තියනවාද කියලා බුදුජානනාංශය අර පළවෙනි පියවර තේරුම් ගත් එක නයින් අහනවා. මේ හතර ආහාරයේ ප්‍රධාන වශයෙන් අපි ගමු කබලීකාර ආහාරය. ඒකට තියෙන තෘෂ්ණාව. ඒක තේරුම් ගන්න මේ තෘෂ්ණාව එන්නේ කොහෙන්ද කියලා. බුදුන්සේ සඳහන් කරනවා මේ තෘෂ්ණාවට සමුදේ වෙන්නේ ප්‍රභවය වෙන්නේ ජාතිය වෙන්නේ නිදාණය වෙන්නේ වේදනාව. ඒ නිසා අපි මේ සැපසෙවීමේ සනාතන ගමනක මුළු මානවයම යනවා. ප්‍රෙෂර් ප්‍රින්සිපල්. ඒ සැපසෙවීම සඳහා සාධාරණවත් කමන්නේ අසාධාරණවත් කමන්නේ ධාර්මිකවත් කමන්නේ අධාර්මිකවත් කමන්නේ මට සැප ලැබෙනවා නම් ඕනේ ජඩකමක් කරනවා. අපි රටේ නීති ගැන සලකනවා අම්මා අප්පගේ තියෙන පවුලේ නීති ගැන සලකනවා ඔක්කොම සලකනවා. නමුත් Tamange සැප හොයන එකට නම් ওই නීති අවශ්‍ය නැහැ. ඒක ඕනේ කරලා තියෙන්නේ රට්ටුන්ට නීති ඕනේ, දරුවන්ට නීති ඕනේ, ඔක්කොටම නීති ඕනේ. මං මට ලැබෙන සැප නම් ওই ක්‍රමෙන් හරි කමන්නේ. ඒක නිසා අපි මේ සැපසෙවීම කියන මේ වේදනා චෛතසිකයේ සාමාන්‍ය ලෝකයා දන්නේ සැප දුක් කියන දෙක මේ දෙකින් සැප නැති කිරීමට සහ සැප ඇති කිරීම සහ දුක නැති කිරීමට තමයි මේ දිවා රාත්‍රී කල්පනාව ඒ මොකද අර තෘෂ්ණාව මේසා විශාල සංසාර දුකක් දෙනවා වගේම මේ සැපසෙවීමේ ගමන නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ තියෙන ආදීනව කොටස නැත්නම් මේ වේදනා චෛතසිකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කිසි කෙනෙක් නැවතිලා කල්පනා කරන්නේ නැහැ. මොකද ඒක කර කර ඉන්නේ කිව්ව සැප විඳින්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි අසීමිතව සැපසීමේ ගමනක් යනවා. ඉතින් ඒ තෘෂ්ණාවට හේතුව වේදනා චෛතසිකය අපි මේ සිංහලයේ වේදනාව කියලා කියන්නේ දුක් වේදනාවට. නමුත් වේදනා කියන භාවනාර්ථයේ තියෙන විඳීම් චෛතසිකය. මේ විඳීම් චෛතසිකය අපි ඒකාන්තයෙන්ම දුක නැති කිරීමට සහ සැප ඇති කිරීමට දේශපාලනය කරනවා ආර්ථිකය කරනවා සමාජ ධර්ම කරනවා ඉගෙනීම කරනවා හැමදේම කරනවා. මොම සර්වචනාංශේ භාවනා කරන එක්කනට කියනවා නැත්තම් මේක භාවනාවට යන්න ඉස්සලා තිබිය යුතු සුතමේ ඥානයක් වශයෙන් පොඩක් බලන්නේ කියලා හැම සැප වේදනාවක් ඉවර වෙන්නේ දුකේ. ඒක දී ඇති සාක්කියක්. කවදාකවත් නෑ ඒකාන්ත සැපෙන් පටන් ගන්න ඒකාන්තින් දුකෙන් සැපෙන් ඉවර වෙන දෙයක්. හැම සැප වේදනාවක් කරන්නේ දුකේ. හැම දුක් වේදනාවක් කරන්නේ සැපේ. මේ තියෙද්දී දුකේ සැපේ හට ගැනීමට අපේ තියෙන ආසාව කොච්චරද කියනවනම් මේ සැප යනකොට දුකක් ඉතුරු වෙනවා කියන එක දැක ගන්න බැරි තරම් හිත මොහා කරනවා. දැක ගන්න බැරි තරම් මේ අනුසය මේක පිළිබඳ තියෙන රාග අනුසය නිසා හිත මත් වෙන නිසා සැප සෙවීමට ගියාට හැම සැපක්ම ඉවරනේ දුකෙන් බව තේරුම් ගන්න දෙන්නේ නැහැ. ඒ වගේම දුක එනකොට ඒකේ තියෙන ද්වේෂය නිසා ද්වේෂ අනුසය නිසා මේ දුක යනකොට මට සැපක් දෙනව නේද කියන එක කවදාකවත් තේරුම් ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ වේදනා චෛතසිකයට ඔය කලින් තියෙන සැප වේවා දුක නොවේවා සැප සදා සැපක් දුක කවදාකවත් නැතිවක් කියන මේ මූලික වමුණු මත පැත්තක තියලා එහෙම නැත්නම් මේ වැරදි අදහස් පැත්තක තියලා සැපයක මුලැමැදාග බලන්නේ. සැප වේදනාවක් ආවට පස්සේ අපිට දැනෙන්නේ මැද විතරයි. අපිට දුක් වේදනාවට පස්සේ තමයි දැනෙන්නේ. මේක නැත්නම්ත එන්න දීලා. මේ සැප එන්නේ එච්චර ප්‍රසිද්ධව ප්‍රකාශිතව නෙවෙයි යාන්තම් සැපක් කයිලක වැඩි වෙලා. අපි මැදදී ඉතින් බොහොම සතුටින් ජීවත් වෙනවා. මේක නිට්ටයයි, මේක සුඛයි, මේක සුභයි, මේක ආත්මයි කිය. නමුත් මේ අනිකුත් ඔක්කොම කලවලකම් කරත්තලාසේ මේ ඇතිවෙච්ච වේදනා චෛසිකේ දිගේ බලන ගියොත් ඒක බහිනකොට දුකක් තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ සැපේ පිළිබඳ පූර්ව නිගමන අනුව ඒකාන්ත සැපසෝයන ක්‍රියාවලිය යන ජීවිතේ මේ වේදනාචෛසිකයක් සැපචෛ වේදනාවක් වෙන වෙලාව බලලා මුලැමැදාක බලන්න කවදාකවත් වැඩි කල් යන්න ඉස්සර වෙලා මේ බුදුහාමුදුර අපට දෙන මේ සුතමේ ඥාණය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හැම සැපක්ම වගේ දුකකි ඒකම දුක් වේදනාවක් වෙනකොට අපි කල්ැතුවම ද්වේෂ කරලා නැද්දකින්න පතන් කියලා අපි කෑ ගැහුවට ඒක ඉතින් කොහොම කරත් එනවනේ එන වෙලාවක පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න හිටියොත් මේ දුක යම් ප්‍රමාණයකට වැඩි වෙනවා ඊට පස්සේ දුක ගෙවෙනවා කියන්නේ සැපක් මේ දෙකේ තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය දකිනවනම් සැපක් ඇති වෙලා බලනකොට මුල හොඳයි පස්සේ හොඳ නැහැ දුකක් ඇති වෙනකොට මුල හොඳ නැහැ පස්සේ හොඳයි දෙක එකතු කරලා දෙකට බෙදුවොත් දෙකේම එකයි තියෙන්නේ. නම් සැප වේදනාව කොච්චර ජඩකම් කරනවද? කොච්චර අසාධාරණකම් කරනවද? කොච්චර අධාර්මික වැඩ කරනවද? ඔය දෙකේම තියෙන සමාන ආකාරය. ඉතින් ඒක නිසා මේ වේදනා චෛසික ගැන කතා කරනකොට අනිකුත් ඇඟුලක් තියෙනවා. නමුත් ඒක බොහොම ලස්සනට විස්තර වෙන්නේ චුල්ල වේදාල සූත්‍රයේදී. ඒකදී ධම්මදින විසාකෝපාසකතුමා තමගේ පුරාණ අඹුව දැන් ධම්මදින මහරහතන් මේ ඉන්නාන්සින් අහනවා ආර්යාවනි මේ සැප වේදනාවේ දුක් සැප දෙක මොකක්ද කියලා. සාමාන්‍ය මේ පැත්ත හැංගීමක් ඇති වුණොත් මේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. සැප වේදනා දුක් සැප දෙකක් නැහැනේ. සැප වේදනා සැප විතරයි තියෙන්නේ අපි දන්න විදියට. නමුත් මේ ඉසහකෝපාසකතුමා තමන්ගේ gedara ගෑණිකේ මොලේ හැදිමිටේ දිගද නැත්නම් ඊට පොඩ්ඩක් දික් වෙලා තියෙනවද කියලා බලන්න චෙක් කරන්න මේ හදන්නේ. ඒ කාලේ තියෙන ඇංග්‍රීසිකේ දිග ද්වංගුල පඤ්ඤා කියලා කියන්නේ ස්ත්‍රීන්ට විලාක බඳලා හිටපු ගෑනටත් එහෙම ඉඳිලා තියෙනවා. ඉතින් අහනවා ගිහිල්ලා ආර්යාවෙනි මේ සැප වේදනාවේ සැප දුක් දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදිනරේ මේ රේණිනාද කියනවා වාසකය සැප වේදනාව හට ගන්නකොට සැපයි, ගෙවෙනකොට දුකයි. ඒ සඳහා තියෙන රාගානුසය නිසා මේක ඒ කෙනාට අවබෝධ කරගන්න බෑ. යාට තේරෙන්නේ නැහැ. අප වේදනාව තුළ දුකක් තියෙනවා. යාට වෙන්නේ සදාතනික සපක්. ඉතින් ඒකත් ඒ ඒ සාකච්ඡා ඒ තුනෙන් එකෙත් විශාල ගැඹුරක් තියෙනවා. භාවනා කරන එකට වරු ගානක දවස් ගානක gedara වැඩ තියෙනවා. භාවනා කරනකොට බලන්න. ඊට පස්සේ අහනවා ආර්යවෙනිස් දුක් වේදනාවේ සැප දුක් දෙක මොකක්ද කියලා. ආ එතකොට කියනවා උපාසකය දුක් වේදනාව එනකොට දුකයි ඒක යනකොට සැපයි. මේකත් මම හිතන්නේ කවුරක්වත් තරහ වෙයි කියලා හෝ කුසල ඡන්දයක් ඇති වෙනක බලන්න ඕනේ කියන විරුද්ධ වෙයි කියලා. මොකද ඒක බලන්න පුළුවන් දෙයක්. ඒ දෙක හරහා මේ අපේ විචාකෝපාසකතුමා ඊගා ප්‍රශ්න යනවා ආර්යවෙනි මේ අදුක්කම සුඛයේයි සැප දුක් වේදනා දෙක මොකක්ද කියලා. අපිට මේ අදුක්කම සුඛය කියන එක අහුවෙන්නේ නැහැනේ. අපිට තියෙන සැප දුක් දෙක තියෙන ජීවිතයේ දුක්ඛ සැප නිති පෙරලේ ප්‍රියතකලෙස ලෝකේ. ඒ ඒ පාඩමේ නැහැනේ අදුක්ඛම සුඛ කියලා එකක්. දැන් උපාසක මන්ට කටට උත්තරක් දීලා අහනවා උපාසකාවකින්. වරණ උපාසිකාවෙන් නැතම්. ධම්මදින ප්‍රාත්මිනකින් ආර්යාවෙනි අදුක්ඛම සුඛය. එහි ඇති සැප දුක දෙක මොකද්ද? ඒක උඩ තමයි පේරෙන්නේ ඇන්ටිමීටර් රේඩිය පොඩ්ඩක් දිගයි කියලා. මේ ධම්මදින්නගේ මොලේ අර එතකොට කියන උපාසකේ මේ අදුක්කම සුඛය කියන එක දන්නවනම් සපයි, දන්නේ නැත්නම් දුකයි. ඉතින් එතකොට මේ භාවනාවේදී අපි කියනෝනේ කායනුපසනාව පස්සේ වේදනානුපසනාව කියලා එකක්. එහෙනම් අපි ළඟ තියෙනවනේ මේ දැනීම් ගතියක්. ඒ දැනීම් ගතිය ගොඩාක් තියෙන අපේ අපි ශර්මේ විතරයි. මේ බාහිරේ හැමේ තමයි දැනුම තියෙන ඇතුළේ උපකරණ වල බොහොම පොඩ්ඩයි ස්නායුතු ඉන්නේ. දැනීම තියෙන්නේ අපි ශර්මේ. අපිට අර මේ ඇතුළට ගිය තැන් වල කල්ල විද්‍යාවේ ඒ වගේ දැනුම තියෙනවා ඇටෝල්ට කිට්ටෝ දැනුම තියෙනවා නැත්නම් අනිත් තැන් වල උපේකාරයමේ ආවට දොස්තරට අහු වෙන මිසක් අපිට අහු වෙන්නේ නැහැ පිටාව නම් අහු වෙනවා මොකද අපිට තේරෙනවා මේකෙදි අපි කොහොමද මේ සියලු දේට තණ්හාවට හේතු වෙන මේ වේදනාවේ අපි නොදකින මේ අතරමැද කෑල්ල සැප සහ දුක අල්ලන්නේ ඉතින් ඒකත් හරි අමාරු එක සැරේ කියලා දෙන්න අපිට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරමැද කෑල්ල අල්ලන්න පුරුදු වෙච්චාම ස්පර්ශයක් තියෙනවා ආශ්වාසයේ මුදුනෙත් ස්පර්ශයක් තියෙනවා ප්‍රශ්වාසයේ මුදුනෙත් ආශ්වාසය වල ප්‍රශ්වාසයට යනකොට ප්‍රශ්වාසය වල ආශ්වාසයට යනකොට ස්පර්ශ කරන්න බැරි තැනක් අහු වෙනවනේ ඒ ස්පර්ශ කරන්න බැරි තැනක් අහු වෙනවා කියුමවත් ඒක ව්‍යාකරණ අනුකූල නෑ ස්පර්ශ කරන්න පුළුවන් තැන් විතරයි අහු වෙන්නේ නමුත් සාපේක්ෂව අහු වෙනවනේ මේ දෙක අතරමැද අහුවෙන්නේ නැති තැනක් තියෙනවා කියලා ඒ වගේ කවදා හරි අපිට ඕනේ දුකක් ආවට පස්සේ ඒ දුක සැපක් බවටපත් වෙන්න ඉස්සර වෙලා ඒක අදුක්කම සුඛය හරහා ගිහිලා තමයි සැපක් බවටපත් වෙන්නේ. දුකක් සැපක් බවටපත් වෙන්න ඉස්සෙල්ලා ඒක අදුක්කම සුඛ නොදැනෙන සැප සහ දුක නොදැනෙන තැනක් කරා කියලා තමයි පහු කරනමුත් මේ දෙක තණ්හාව නිසා මේක මූට්ටු කරලා පෙන්වන්න නැති වෙන්න හදලා තියෙනවා. අවිද්‍යාව නිසා අපි අධික දුකට දුක් වෙන අතර අධික සැපට සතුටු වෙනවා. නමුත් මේ දෙක අතරමැද තියෙන කොටස කවදාකවත් අවුරුදු 120ක් ජීවත් වුණත් රහු වෙන්නේ නැහැ. ඒකටම බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා. මේ සැපයි කියපේක ඉවර වෙලා දුකයි කියන තැනට ඉන්න ඉස්සලා මැද කැල්ලක් තියෙනවා. දුකයි කියන තැන ඉඳලා ඉවරලා සැපයි කියන තැනට යන්න ඉස්සලා මේ ආශර්වසද්දික වගේ මැද කැල්ලක් තියෙනවා. ඒක මේ වේදනාචෛසික හරහා කියන්න බෑ. සැපත් නැති දුකත් නැති තන. කවදා හරි භාවනාවේදී යෝගාවචරයට තේරුනොත් මම දැන් ඉන්නේ මම මේ ඉන්න චිත්තක්ෂණය සැපට වැටෙන්නෙත් නෑ දුකට වැටෙන්නෙත් නෑ වේදනාව අනුව නම් කරන්න බැරි වර්ණ ගන්න බැරි කියන්න බැරි තැනක කියලා. ඒත් එකම තියෙන මේක වෙන්න ඇති එහෙනම් මේ අදුක්කම සුඛ වේදනාව කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට තේරෙයි භාවනා කරන්නේ නැත්නම් අපි කොච්චර කල් ජීවත් වුණත් අපිට මේ සැපත් නැති දුකත් නැති අවස්ථාවල් වැටහෙන්නේ නැහැ. හැබැයි පරියන්කයක් තුරා පුරා බැලුවොත් පරියන්කේ පුරා අපට එන සැප වේදනා තියෙනවානේ. ඒකට ඔක්කොම එකතු කරත් පරියන්කේ පුරාවට එන දුක් වේදනා ඔක්කොම ඉවර කරත් ඉඳපු කාලයෙන් 10%ක්වත් නැහැ. අපි 90%ක්ම ඉඳලා තියෙන්නේ සැපත් නැති දුකත් නැති තැනක. නමුත් දන්නේ නැහැ. කවදාකවත් ඒක ස්පර්ශ කරන්නේ නැහැ. මොකද අපේ ඉඳුරන් එච්චර සංවේදී නැහැ. අපේ ඉඳුරන් ඒක බලන්න ලෑස්තියකින් නෙවෙයි යන්නේ. ඉතින් කොයි වෙලාවෙ හරි සැපක් ආපුවාම අනේ හොඳයි කියලා උඩ දානවා. දුකක් ආවම ඉසాత බඳගෙන අඬනවා. නමුත් මේ අඬනවත් සතුට වෙන්නේ නැති වෙලාවක තමයි 90%කම ඉන්නේ. දන්නේ ඒකටම බැලුවේ නැත්තම් දන්නේ ඊට පස්සේ මේ යෝගාවචරයට ලුණු මිරිස් කන මොලයක් තියෙනවනම් උකුණෙක්ගේ තරම් හරි. එයාට තේරෙයි ඉඳගෙන ඉන්නකොට නෙමෙයි ගෙදර වැඩ කරනකොට වුණත් 90කම අපි ඉන්නේ සැප දුක් නැති තැනක. මොකවදාවත් නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ භාවනා කරලා මේ භාවනා පරියන්කදී අල්ලගත්තොත් මේ සැපත් නැති දුකත් නැති තැනක තියෙනවායි කියලා. භාවනා කරලා හම්බෙච්ච ගන්න නෙවෙයි. මේ භාවනාවේදී ඇති වෙන ඉන්ද්‍රියන්ගේ ප්‍රනීත භාවයත් බුදුජාන් වහන්සේගේ සුතමේ ඥානයත් ඒක බලන ලෑස්ති ඥානෙටත් ගියොත් ලෑස්තිලා ගියොත් මේ අදුක්කම සුඛ tattරපත් වෙච්චාම යාට තේරෙන්න පටන් ගන්නවා මේක දන්නවනම් සැපයක් මුචිකල් සංසාරේ ඉඳලා තියෙනවා මේ ජීවිතෙත් අපි මේ වෙනකන් ඉඳලා තියෙනවා කවදාකවත් වේදනාවේ මේ අතරමැද තත්ත්වයක් තියෙන බවක් නැත්තම් මේ අත්තකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන කපි ගලමු අත්තකිලමතාන යෝගයේ දුක් වේදනාවය කාමසුකල්ලිකාන යෝගයේ සැප වේදනාවය බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මේ අදුක්කම සුඛය ඒකී අපි වැඩි වෙලාවක ඉන්නේ නමුත් මේ සැප වේදනාවට සහ දුක් වේදනාවට තියෙන කෑදරකම නිසා ඒකෙන් හිත පෙළෙන නිසා ඒව අනවශ්‍ය විදිහට කියාපාන්න යන නිසා අර අතරමැදි වෙන අදුක්කම සුඛය දැක ගන්න නැහැ. ඉතින් අපිට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවකට කික්ටුරවත් යන්න හැබැයි ඉන්නේ එතන. දන්නේ ආන්නේ තැනට මිනිස්සයා යොමුකරනද යෝගාචරය යොමුකරනද ජීවිතය සඳහන් කළ තිනවා මේ වේදනාව ගැන හරියට දන්නව නම් ඒ මනස මේ ලැබෙන පුංචි සැප ගැන ඔච්චර කෑ ගහන්න යන්නේ මේ පුංචි දුක ගැන ඔච්චර කෑ ගහන්න යන්නේ. එයා දැනගනි මේ දෙකම දැවිලි තැවිලි. අප වේදනාව කියන්නේ දැවිලි තැවිලි. දුක් වේදනාව කියන්නේ දැවිලි තැවිලි. මැද තියෙන අදුක්කම සුඛ වේදනාව 아무තු සාන්ත ගතියක් තියෙනවා. අන්නේ සාන්ත ගතියට විවෘත වුණොත් තමයි තේරෙන්න පටන් අරගන්නේ තිරසිනෙකුට මෙහෙම කරන්න බෑ. දැනගන්නත් බෑ. පුදුම බයකින් ජීවත් වෙන්නේ. මොකද මිනිස්සේ තමන්ගේ වැඩ කටයුතු කරන විවේකීව ඉන්න වෙලාවක කොච්චර විටක මේ අදුක්කම සුඛ වේදනාවේ ඉන්නේ. කවදාකවත් ඒක දන්නේ නැත්තම් එයාගේ අර සැප හොයන්න තියෙන එකස් පොට්ට ගතිය ඒකටම බලාගෙන යන ගතිය නිසා අතරමැදි ගතිය දකින්න නිසා කවදාකවත් මධ්‍යම ප්‍රතිපදා දකින්නේ මේ අදුක්කම සුඛයට තෘෂ්ණ කරන්න බෑ. මොකද අපි දන්නේ නැති කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකට ගියාට පස්සේ තේනවනේ බුදු කෙනෙක් පහළ වුණ නැත්තම් අපි මේ ජීවිතේ තාම සැපසොයන අර අන්තග්‍රාහන්තවාදී ගතියට යනවා. ඒක නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වීමට කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. මිනිස්සුෙකුට මේ ලැබිය යුතු මේ මධ්‍යම වේදනාව විශාල දෙයක්. බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි ඒ දෙයක් Tamanට ලක් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් නොලැබිච්ච සැප ගැනත් ලැබිච්ච දුක ගැනත් පුදුමාකාර වෙහෙසක ගත කරන්නේ. කවදාකවත් මේ ලැබිච්ච අදුක්කම සුඛේ පුත් විඳින්නේ නැහැ. ඉතින් ඒක නිසා ධම්මදින්නා තරණේ කියනවා විසාක භාෂකට මේ අදුක්කම සුඛ වේදනා ගැන හැඟීමක් තියෙනවනම් ඒක ලොකු සතුටක් ඒ මනුස්සයාට. ආධ්‍යාත්මික සතුටක්. ඒක නැත්තම් ජීවිතේ කිසි සැපක් නැහැ. මේ අදුක්කම සුඛ වේදනාව යම් කිසි කෙනෙකුට අත්දක ගන්න පුළුවන් හොඳට පට්ටලව වාඩි වෙලා හොඳට සම්බරව සහැල්ලු වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියනකොට ඔක ඇති තැපකුත් නැහැ ඔක ඇති විශේෂ දුකකුත් නැහැ අන්න ඒ වෙලාව හිතන්න පුළුවන් මේ වේදනාචෛතසිකේ දැන් තියෙන්නේ මැදට ඇවිල්ලා ඒක සැපත් නැහැ දුකත් නැහැ මෙතන මේ විඳින දේ මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ සැපෙත් නෑ දුකෙත් නෑ කියලා මේක සමාදන් වෙලා මට කොච්චර චිත්තක්ෂණ කීයක් මේ විවේකීව කය තියෙන වෙලාවේ මේ විවේකයට හිත දාගෙන මේ විඳින්න බැරි දේ නොදන්න දේ මේක ලොකු ජයග්‍රහණයක් කරගෙන ඉන්න දන්නවනම් ඒ යෝගාචරය ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් අන්ත දෙකට වැටෙන්නේ නැහැ මැද ප්‍රතිපදාවට යන. ඒ යෝගාචරය කවදාවත් ඒ ඉඳගෙන ඉන්න ඉරියව් વિશે තෘෂ්ණාව පහළ වෙන්නේ. ඉතින් ඒකට ඒ වෙලාවේදී හිත නිර්මල තැනක තියෙන්නේ වේදනා චෛසිකේ පැත්තෙන් බැලුවත් නික්ලිෂී තැනක තියෙන්නේ කාන්තාරයේ ගමන් කරන අතරමං වෙච්ච මිනිසෙකුට හම්බෙච්ච ෂේම භූමියක් වගේ. කිලෝරක් නැති මුහුදක වැඩිලා පීනන වෙනකොට හම්බෙච්ච දූපතක් වගේ. නමුත් අපි අවුරුදු ගණන් ජීවත් වුණත් මෙහෙම කවදාවත් නිකන් ඉඳගෙන සමබරව ඉඳගෙන මේ තමන්ගේ කයත් එක්ක ජීවත් වෙන වෙලාවක් අපි දන්නේ නැහැ මේක ලොකු ආධ්‍යාත්මික දෙයක් කරගන්නේ අපි. ලොකු ආගමික දෙයක් කරගෙන මේ මනුස්ස කය කියන්නේම දේවාලයක් වගේ එකක්. පූජාසනයක් වගේ එකක්. පන්සලක් වගේ එකක්. දීකට ගරු කරන්න දන්නේ නැති නිසායි අපි ඥාන පිරිමින්ට ගරු කරන්නේ. ප්‍රේම කරන්නේ. පිරිමි ඥානුන්ට ප්‍රේම කරන්නේ මේ තමන්ගේ ශරීරය දන්නේ නැති නිසා. කවදා හරි මේක දැනගත්ත දවසේ අනේ manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා වේදනා චෛසිකේ හරහා. ඒ නිසා භාවනා කරන කිනා මේ අසීමිත සැප පස්සේ ලබන ගතිය කියන අත්කලමතාන යෝගයත් මේ දුක එන්නකොටම මූල මොනට පුරුදු කරන නොදකින්න පතන් කියන මේ කාමසුකල්ලිකා අත්කලමතාන යෝගයත් දෙක මැද තියෙන චෝදනා කරන යම් යැපෙන්න පුළුවන් තැන අල්ලගත්තොත් මේ වේදනාව ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා උදේකලා වෙනකොට විවේක වෙනකොට විශ්‍රාම වෙනකොට මේ වේදනාවත් එක්ක යාළු වෙලා එයා දැනගෙන ජීවත් වෙන එක ආර්ය ලෝකයේ සුඛයක් විදිහට සලකනවා. මනුස්ස ලෝකේ නෙවෙයි මේ තිරිසන් වෙන්න නැත්නම් මේ පෘථග්ජනයන් ඉන්න තැනන්ගේ ගන්න දෙයක් නෑ. ඒ කියන්නේ මේ රසාඳුන නැති මොට්ටේ. ඔය කොහෙද සැපක් තියෙන්නේ? සැප තියෙන්න යන්න නම් හොලිවුඩ් යන්න එපාද? ලාස් වේගාස් යන්න එපාද? සූදු කෙලින් දෙපාද එතන සැප හොයන්න මෙතන මොකක්වත් නැහැ ඉටිබන්ද බඳපැත්තෙන් පත්තු කරන්නෙත් නැහැ මේ අදුක්කම සුඛ වේදනා දැනගත්තට පස්සේ යාට තේරෙනවා මේකේ දිගට ඉන්නකොට මධ්‍යම ප්‍රතිපදා දිගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිගේ චතර හතරවෙනි ආර්ය සත්‍ය දිගේ ගමනක් යනවා ලෝකේ කවුරු කොයි නාටකම නැතුවත් කවුරු ඔක්කොම සැප හොයාගෙන යන්න ගියා අන්තිමට කෙලවර වෙන්නේ දුකෙන් මේ මනස හැම සැපෙවිල්ලකුත් නැහැ. දුකට පශ්චාත්තාපයකුත් නැහැ. මේ අදුක්කම සුඛය ගත කරනකොට පේනවා මේ දේවල් බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වලා දීලා කුසල ඡන්දයට දාලා ක්‍රියාත්මක කරලා උත්සාහ කරලා බැලුවේ නැත්නම් අපිටතර එකක් පොට්ටියෝ වාගේ අන්තවාදියෝ වගේ මේ ලෝකයා හොයාගෙන යන ඒකාන්ත සැප හොයාගෙන යනකොට අපිට අඩුපාඩුකම් තියෙනවා එක හොයන එකේ අපේ දරුවන්ට මොකද වෙන්නේ? දරුවෝ කවදද මේක තීරුම් ගන්නෙ? කොහොම තීරුම් ගන්නද මහේ කාලා දන්නේ ඒකට? මේකද දරුසෙනියද කියන්නේ. මේකද අපි දරුවන්ට පෙන්වන ආදර්ශය. කවදා හරි මේක තීරුම් ගත්තොත් මේ අදුක්කම සුඛය තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒකෙදී අසීමිත රෝග හැදෙන්නෙත් නැහැ. මානසික රෝගත් නැහැ. මේක අපිට දරුවෝට කියලා දෙන්න අද තියෙන ක්‍රමයක් තියනවද බලන්න. දැනගන්නකොට ගොළු වෙනවා. අසරණ වෙනවා එලි කරන්න බෑ. හැබැයි මේ දරුවෙකුට කිව්වොත් කියයි උඹලට තේරෙන්නේ නැතුනට අපි ඉන්නේ උතන තමයි කිය. දරුවෝ තාම ওই තපෝ වෙන ගමන්ට ගිහිල්ලා නෙමෙයි අම්ල තාත්තලා කුණු නරක කෙරුවේ නැත්තම්. උගින්නේ තමන්ගේ කයත් එක්ක දෙල්ලම් කර කර ඉස්ලාම වශයෙන් මන්ද දසකේ ඊගාට ක්‍රීඩා දසකේ ඊගාට වර්ණ දසකේ ඉතින් මේ මුළු කයත් එක්ක විතරයි ඉන්නේ. උන් දන්නවා ඒකේ තපක් තියෙනවා කියලා. අපි තමයි මේ ආර්ථික ප්‍රශ්නයි, දේශපාලන ප්‍රශ්නයි, සමාජික ප්‍රශ්නයි දාන ඕම ඉඳලා බෑ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා ඕල්මන් කොරෝනාට පොඩි උන. නැත්තම් පොඩි එකා දිහා බලන කොච්චර ජොලියද ඉන්නේ කියලා ළඟත් එක්ක. මේකට නිදනව කියලා අපි දෙන්න හදන්නේ මොන්ට මේ උගන්වන්න හදන්නේ. ඉතින් හැම වෙලාවෙම මතක තියාගන්න අපි මේක තේරුම් ගන්න මෙච්චර අමාරුයි. අපි මේක දෙන්න අපේ දායදක් වශයෙන් නටුවකට දෙන්න අපි ළඟ තියෙන මොකද්ද යාන්ත්‍රණය කියලා බැලුවොත් බුදුහාමුදුර විතරයි හත් අවුරුදු වයසේ ඉන්න සිත රාහුල කුමාරයන් ගන්න කියලා පැවිදි කරලා ඔන්න පුතේ දෑයද්ද දෑවැද්ද හොයන්න මනස දුන්නේ දෑවැද්ද එච්චරයි යසෝදරාව පක්කුව පැලහෙලා අඬනවා සුපතිට්ඨිත ලක්ඛනොරා සුපතිට්ඨිත පාද සහිත වූ මේ මනුසින්යා එනවා බලයා ගිහිලා දෑවැද්ද ගනින් කියලා නරසිය ගාත දේශනා කරා උන්ති රාහුල කුමාරය සිවුර අල්ලන්නේ කිව්වා අම්මා මහණ උඹේ හේවණල්ලත් මට හරි සපයිද කියලා. කුටි බන්ධනයක් වෙන්න ඇද්ද? අත අල්ලගෙන කිව්වා අපි ළඟට ගියා නම් අපි බුදුහාමට ඈත තියා වැඳලා පැත්තකට යනවා ඒක අත අල්ලන්න යන්නේ නැහැ නේ. මහණ උඹේ හේවණල්ල සාවරෙන් කො. අන්න දාත්තම අම්මා අම්මා මට කිව්වා දෑවැද්ද ගන්න හරේ පරි. කියලා අනගහලා ධාරුත් හමුදාට කමෙන් මෙතන පැවිදි කරපන්. ඊට පස්සේ දවස් ගාන පස්සේ නන්ද කුමාරයත් පැවිදි කරාම සුද්ධෝදන රජුර ඇවිල්ලා හෙන කිරිමෙල් නඩුවක් ෆයිල් කරේ. ඌ ස්වාමීන් වහන්සේ මම මේ එකක් කියන්නම් තාත්තලා වෙනුවෙන්. මේ අම්මගෙන් අප්පෙන් අහන්න නැතුව දරුවෝ පැවිදි කරන්න එපා. මට කරුණාකර මේ වරේ දෙන්න. බුදුහාමුදුරේ උඩ ජාම බේරගෙන ඌ ඌ දැන් වරේ දෙනවා. ඒක තියාගන්න කියලා. උන්න දරුසේනේ ඇස කියන්නේ ඕකට. දැන් මේක පෙන්වන්නේ මොකද්ද? විනාශකතිය දරුවන් ගහන කියලා පැවිදි කරපුවාම ඒක પરම්පරාව නැති කිරීමක්. යසෝදරාට පපුව පැල්ල මැරෙන්න දෙයක්. සුද්ධෝදන රජුට නඩුවක්. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ සාති භික්ෂුව අර වගේ මේ එක දිගට විඥානයේ තියෙන එක දිගට මේ සැප තියෙනවා මේ කියන කතාවේදී මියක්ෂයාට මේ ධර්ම විනය ඌෂ්ණයවත් වැඩිලා තියෙනවාද කියලා. උලංගවත් වැඩිලා තියෙනවාද මියක්ෂයාට මේ කතා කරන්නේ මොනවා ගැන දැනගෙනද කියලා. එනවා බලනකොට මේ කබලින්කාර ආහාර මුල් කරගත් තණ්හාව. ඒකට හේතු වෙන වේදනාව ගත්තාම මේ කැම කාල ලබන වේදනාව ඔහෝ නැත්නම් මේ ස්පර්ශන ශා ලබන වේදනාව එකක්ක සදාකාලික නෑ. ඒව ලබන්න හොයන ප්‍රත්‍යයට අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ආදායම් බදු ගෙවනවා, නඩත්තු කරනවා, කැඩෙනකොට කනගාටු වෙනවා, අලුතෙන් ගෙන්නනවා. මේ හැම දෙයකින්ම අපි සදාකාලික වාල්ලු බාටපත් එක. බත් බැලිය බාටපත් එක. කඹරන්නම් බාටපත් එක. විශාල වස්තු තෝගයක් නඩත්තු කරන්න තමයි මේ කාලය ගත කරන්නේ. ඉතින් සර්වචන්නාංශේ රජකීයෙන් එළියට ගිහිල්ලා බැහැලා දවසක ඇටීරියා පණේක සිවුර ඉල්ලලා බුදියාගෙන උදේ එතෙන් එනවා මේ බමුණෙක් ඒ කැලේ පූජාවකට ඇවිල්ලා බාන්නකට යන ශ්‍රමණෙක් ඉන්නවා අනේ සීතලේ අර සිවුර උඩ විතරයි ඉන්නේ ගිහිල්ලා අහනවා මහණ ඔබ සුවසේ බුදිය ගත්තද කියලා. උන්වහන්සේ කියනවා සුවසේ බුදියන්නන් අතර මාත් කෙනෙක්. උන්වහන්සේ මේ වියල් බැඳපු ඇඳක් හදාගෙන ඩබල් බෙඩ් දාගෙන මුඛ කියන්නේ මේ නිදාගත්තේ මේ වේදනාවයිසිකේ පිළිබඳව අවබෝධයෙන් ඉන්නකොට අපි මේ වේදනාව පොඩ්ඩක් වැඩිකරනද අනේ දඟලන දඟලෙල්ලක් වෙනස් කම්පැනි ඇඩ්වර්ටයිස් කරනවා දැන් ඉතින් කට්ටියට දික්කසාද වෙන්න ඕනේ නැහැ. අපි ක්‍රමයක් ඇදුවා නෝනටයි මහත්තයාට එයා කන්ඩිෂන් එකේ ටෙම්පරේචර් එක 26යි 27යි දෙක පවත්වන්න පුළුවන් දැන්. නැත්තම් දෙන්න දික්කසාද වෙනවා. මහත්තයා 26ට දානවා නෝනා 24ට දානවා. ඉතින් බෙන්ස් කම්පැනි එක නම් ඊට පස්සේ දික්කසාද වෙන්න ඕනේ නැහැ. ඔයාලට 18 ඉන්න පුළුවන්, මට 27 ඉන්න පුළුවන්. අපි දෙපැත්තට එන ටෙම්පරේචර් එක දෙකක් හදලා දීලා තියෙනවා. මේවට කොච්චර වියදම් කරනවද? රිමෝට් කන්ට්‍රෝල් එකකට නෝනා මහත්තයා ඇඳට ගියාම මහත්තයා 12 වෙනි channel එකට දානවා නෝනා 12ට 11ට දානවා. දෙන්න ගහ ගන්න. ඒ channels ගොඩක් තියෙනවා. හරි අර බොත්තම තද කරන මෙයා මේ බොත්තම තද කරනවා. මේක පිළිබඳව බලනකොට මේ පුංචි දෙයකට අපි අපේ ජීවිතයේ තියෙන හැකියාවල් පාවා දෙන හැටි විවේකී පාවා දෙන හැටි බලනකොට මේ වේදනා චෛතසිකය මුළු ලෝකෙම නටවන්න නඩවනවා. ඒ බව දන්න මිනිහට තමයි ඇඩ්වර්ටයිසින් දන්න මිනිහට තමයි ඔබ තෙල්ලම තියෙන්නේ. එයා දන්නව නඩවන හැටි. වේදනාවෙන් තමයි ඔක්කොම සෙල්ලම් ටික කරන්නේ. ඒ නිසා කවුරු හරි Tamanට මතුවෙන වේදනා දුක් වේදනා සැප වේදනා මුළුමැදාක බලනවනම් මේ වේදනාවල් වල අදුක්කම සුඛ අවස්ථාවට යනකොට තේරෙනවා මේකනම් ප්‍රධාන වශයෙන් තියෙන්නේ භවනා කරත් නැතත් ආර්ය විනය මේකනම් සැප කියලා කියන්නේ අපි මේ පෙත්ත පදිනකොට කොන් දෙකේ ඉඳගන්නේ හදන්නේ පිටකේ මැද සීසෝ එකේ මැද තමයි අදුක්කම සුඛ වේදනා කියන්නේ අර කම්පණයම තියෙනවා හැබැයි ඔච්චර උඩ පැනෙන්නේ නැතිලක් නැහැ. මේක තමයි භාවනාවේ තපසේ දියුණුව කියන්නේ වෘද්ධිය කියන්නේ මේ සැපට දුකට නලියන ගතිය නැත්තේ නෑ. නමුත් ඒකේ පුළුවන් තරම් මැදට එන ගතිය තියෙනවා. මේ මොකද අපි මේ ස්පර්ශයට දැනීමට විඳීමට කරන කැඹිරිල්ල නිසා. මේ හැම මතු කරගෙන තියෙන මේ දැනීමට ස්පර්ශය ලැබීමට කරන කැම්බිරිල්ල නිසා ඒකට කරන වන්දි ගෙවීම නිසා අර සැප දුක් වේදනා පුදුමාකාර විදිහට මේ මනුස්සයාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කාලසටහන හිර කරලා තියෙනවා. මොකද එයා දන්නවනම් කොතන හිටියත් සැප දුක වේක තීන්දුව වෙන්නේ මොළයේ ඇතුලේ කියලා. එළිය තැපවල නෙවෙයි එළියේ තියෙන දේවල් වල නෙවෙයි කියලා. ඒ මනස ඒ මනසේ දුක් වේදනා සැප වේදනා කොහෙද කියලා බලන්න හදනවා මිසක් බාහිරේ හදන්න යන්නේ නැහැ. ඔය බර්ට්‍රන් රසල් එංගලන්තයේ හිටපු හොඳම මේ මානසික විද්‍යාව පිළිබඳ එක්කෙනෙක්. ඊමණසට දවසක දත් කැක්කමක් ඇවිල්ලා ඩෙන්ටිස් ගාවට ගියා. හොඳ ලස්සන හොරු බූටි කෙල්ලෙක් හිටියලු ඩෙන්ටිස් විදියට. "You have a sir, කොයි කොතනද කැක්කම තියෙන්නේ කියලා ඇහුවා." අර මොනට ගන්න කැක්කුම තියෙනම් මොලේ තමයි. ඒ වුණාට දත ගලෝපන් කිව්වා. සයිකියාට්‍රි වලට බannකොට නම් දන්න ඔළුවේ තමයි කැක්කුම තියෙන්නේ කියලා. ඒ වුණාට උඹ ওই දත ගලවලා දාපන් කිව්වා. ඒ තරමටම මේක දැනගත්තට පුහුණුවක් ගන්න බෑ. සයිකියාට්‍රිකලි දැනගත්තට මේ ඔක්කොම හටගන්නේ මොලේ කියලා. අර සම්බන්ධතාවයේ ස්පර්ශයත් එක්ක එක එක වේදනා එනකොට මේ අපේ කෝඩින් ඩීකෝඩින් සිස්ටම් එක මොලේ වැඩ කරන එක භාවනාවකින් තොරව ගන්න බෑ. භාවනාවකින් ගන්න එක දැනගෙන ඒක යෙදිලා කටයුතු කරන ගමන් දිගින් දිගට කටයුතු කරන ගමන් අර බුදුහාමුදුරු පෙන්නපු එක මේ වේදනාව එක දිගට තියෙන එකක් නෙවෙයි. ඒක වරින් වර තැප දුක අදුක්කම සුඛ වශයෙන් තට්ටු මාරු කරනවා. ඒ තට්ටු මාරු කරන්නේ වේදනාවේගීම පුළුවන් කාර්කම නෙවෙයි. ඒකට ලැබෙන ස්පර්ශය අනුවයි. ඒ නිසා මේ වේදනාවට හිතෙන ස්පර්ශය නිසා මේ වේදනාව දවසින් දවසට එක එක නාඩ ගන්නට නැටි වෙත්තරල නැටි බලන්න හිටියාම පේනවා. මේ කලින් හදාගත්ත plan එකට යන වැඩක් මෙතන තියෙන්නේ. ඒක කලින් edit කරපුව edit කරාට පස්සේ කලින් හදපු DVD එකක් වගේ දුක පිළිබඳ බලන මිනිහා කොච්චර සැප දුන්නා දුකේම තමයි ගත කරන්නේ. ජීවිතේ සැපයි කියලා බලන මිනිහට කොච්චර දුකක් ආවත් ਉਹ සැපෙත් තමයි ගන්න. හැබැයි දෙන්න එක එක්කවත් නිවන් දකින්නේ නැහැ. මේ ඔක්කොම මනසේ තියෙන්නේ. මනස තේරුම් ගත්තා නම් මේ තුනක් තියෙනවා. ඒ තුන එක එක එක නම් බොත්තම් තද කරනකොට එක එක මාරු වෙනවා. ඔව් අහනවා අපි කනගාටු වෙන්නයි වචන කතා කරන්නයි පශ්චාත්තාප වෙන්න ගියොත් අපිට කතා කරලා ඉවරයක් වෙන්නේ නැහැ. ඒක දරාගෙන හිටියොත් තේරෙන්න පටන් ගන්නවා. ඒවට අදාළ ස්පර්ශය තියෙනවා. ඒ ස්පර්ශ අනුව මේ ට්‍රිගර් ඔෆ් කරනවා අරකටයි මේකටයි. ඒක හරියටම මේ බුදුරජාස් කරකිනකොට වෙලක් තොරනේ අර පිටිපස්සේ තියෙන ෆ්ලෑෂර් කොටේ කන්ටැක්ට් වෙන වෙන හැටියට බුදු බුදුරැස් වල එක එක හැඩ ගන්නවා. ඒක කැරක් කර කියනවා. ඉතින් අපිට පේන්නේ බුදුහාමරංග රැස් වෙච්චනයි කියලා. බුදුහාමරංග රැස් වෙ දෙන්නේ නැහැ. අර පිටිපස්සේ තියෙන ෆ්ලෑෂර් කොටේ කරකිනවා. මේක දිහා බලහිනකොට නිකමට ගිහිල්ලා බලන ෆ්ලෑෂර් කොටේ ගාව ගිනි විජ්ජුම්බරයයි එතන. කිසිම බුදුරැසක් නැහැ. චර චර චර චර ගාලා අපායේ ඒක වහලා තියෙන්නේ. පෙන්වන්නේ නැහැ. තොරණ පිටිපස්ස එක දැක්කොත් දැන්නන්නේ නැහැ. IC දාලා එක පොඩ්ඩක් සර්කිට් එක දාලා අල්ලන්න. සාමාන්‍ය කම්පියුටර් වල කරද හැකි. ඉස්සෙච්ච උන ෆ්ලෑෂර් රෝටේ ගාඩ් ගියාම මිනී ගඳයි. චර චර චර චර ගානේ මේ ස්පර්ශය වැඩ කරන හැටි දැක්කොත් ওই විඳින වේදනාව වැත්තක තියෙදී මෙතන යන්නේ වෙන තෙල්ලම. බුදුජානන්සේ සඳහන් කරන මේ ස්පර්ශ ලබා ගැනීම සඳහා පරිම සැපදෙන ස්පර්ශේ. උදීම මාන්න දෙන ස්පර්ශේ. උපදී උපරිම මම ආයන දෙන ස්පර්ශයට තමයි හිත ඇදලා යන්නේ. ඒ නිසා සැපදෙන ස්පර්ශ රාශියක් අපිට එක වෙලාවකට හම්බ වෙනවා. ඒ හම්බ වෙන ඔක්කොගෙම කොයි එකින්ද ගන්න කියන එක වැඩිම තෘෂ්ණාවක්, තනිව මාන්නයක්, තනිව දික්තියක් දෙන එකට යනවා. ඒ නිසා මේ තියලු සැපයන් නැත්නම් අපි කියමු තියලු ස්පර්ශයන් දේශ බලලා සමவாயක් බුද්ධ විදිහට කාටවත් බෑ. ඒක ඒ ඒ සලායතනයන්ගෙන් තමයි විනිශ්චය කරලා දෙන්නේ. ඒ විනිශ්චය කරන්නේ තණ්හා මාන දිට්ඨිය අනුව තමයි. අපිට වැඩිම තණ්හාව දෙන, වැඩිම මාන දෙන, වැඩිම දිට්ඨිය දෙන දේ සලායතන වශයෙන් මේ ඇහ කන දිව නාසය කය වශයෙන්. ඉතින් ඒ අනුව අපි ක්‍රියා කරන්නේ සම්පූර්ණ සාජාසයකින්. සම්පූර්ණ කලින් සකස් කරපු න්‍යාය පත්‍රයකට අපි වැඩ කරන්නේ. අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒක නිසා විද්‍යාවක් කිව්වා මේ සාති භික්ෂුව කියූප එක මේක හાર્ඩ්වයර් සර්කිට් එකක් තියෙන්නේ මෙතන තද කරුවොත් ඒක සැපක් මෙතන තද කරුවොත් ඒක දුකක් ඒක දැන් මොලේ තියෙනවා ඒ නිසා සැප දුක දෙන්න තියෙනවා අතින් මෙතන තද කරන එක මිස ඔය ඔය සිස්ටම් එක වෙනස් කරන්න බෑ ඒගොල්ලෝ කිව්වා අවුරුදු 6 වෙනකම් වෙනස් කරන්න පුළුවන් අවුරුදු 6න් පස්සේ අපි ඒක ස්ථාවරයි ඒක නිසා සැප දුක තියෙන්නේ බාහිර ස්පර්ශවල දැන් නියුරෝප්ලාස්ටිසිටි හොයාගත්තට පස්සේ ඒගොල්ල කියනවා මේ සැපක් දුක වශයෙන් පෙන්නලා දෙන්න පුළුවන් දුකක් සැප වශයෙන් පෙන්නලා දෙන්න පුළුවන් මනසේ භාවනාව වැඩෙනකොට භාවනා කරන්න කරන්න මේක තනි කර තියෙන්නේ මේ මනස තත්ත්වගත කිරීම විතරයි දැන් ඔය වෛද්‍ය විද්‍යාව ප්ලාසිබෝ දීලා බෙහෙත් වෙනුවට sugar pill එකක් එහෙම නැත්නම් වෙන පවුඩර් එකක් පිල් එකක් දීලා දැන් මේක බිව්වට පස්සේ වාට නිදිමත වෙනවයි කිව්වොත් නිින්ද යනවා උට. දීලා තියෙන්නේ sugar. ඒක ලියලා කිව්වොත් එහෙම දැන් මේක මෝෆින් ටැබ්ලට් එකක් දීලා කියන්න නැතුව හිටියොත් උට නිින්ද යන්නේ නැහැ. අපි හිතන්නේ මේ මෝෆින් වල නිින්ද යන ගතියක් තියෙනවා sugar ටැබ්ලට් එකේ නැහැ කියලා. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක බලන්න ගියාම මේ මොළයට ඕන හිල්ලමක් කරතයි. ඒ දෙය කෙරුවට පස්සේ පේනවා අපි මෙතෙක් හදාගෙන තියෙන තර්කණය තන්නේ කර මේ මනස தত্ত্বගත කිරීමෙන් හදර දෙයක්. ඒකදී අර ඒක යක්ෂයෙක් වුවයි තේකී කියක් කුලියනවා මමත් කියනවා. මේ මන කරදර ඒක එක පැත්තකින් බලනකොට. දැන් ටිබෙට් රටේ කියනවලු ටිබෙට් රටේ පොත් ලියනක්කෝ කියනවලු දැන් ඔයා පින් කෙරුවොත් දිවි ලෝකෙට ගියොත් ඔයා යන්නේ පුදුම උණුසුම් සහිත තැනකට. පව් කෙරුවොත් පුදුම සීතල තැනකට යන්නේ. ඒක නිසා සීත නරකෙටම යන්නේ පව කරුවොත් පිං කෙරුවොත් විතරක් උණුසුම් තැනක බොහොම සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා. අරාබිකරේ පොතේ තියෙනවා පිං කෙරුවොත් සීතල තැනකට යනවා. පාංකි පව කෙරුවොත් පුදුමාකාර උණුසුමකට යන්නේ කියලා. මොකද ඒගොල්ලෝගේ සංස්කෘතිය හැදිලා තියෙන හැටි. ඒක නිසා අරාබියේ පව කරොත් දිව්‍ය මේ ටිබෙට් රටේ ඉන්න පින් කරපතන්ට යන්න පුළුවන්. ටිබෙට් රටේ කපින් කෙරුවොත් අරාබිය පව කරපු තැනට යන්න පුළුවන්. මොකද පොත් දෙක ලියලා තියෙන තම්බි බෞද්ධයයි ಜಾති දෙකක්. උන් හැදිලා තියෙන පරිසරය එහෙට තමයි සැප දුක් දෙක දාන්නේ. මේක දිහා බලනකොට මේ එක මිනිස්සෙක් එක තැනක ඉඳගෙන මේ ලෝකයේ හදපු දේවල් වලින් අපේ මනසට මේ හරි මේ වැරදි කියලා උපමාන දානකොට කොහෙද ඉන්නේ අපි කෝකද හරියක කිසිම නෝම් එකක් නැහැ මේක. කිසිම තැනම තැනටම හැම හැම කාලෙටම හැම දේශෙම කරගෙන මොනම උපමානයක්වත් නැහැ. මේ සියල්ල වෙනස් වෙන සුළුයි. ඉතින් අපි අපේ දරුවන්ට මොනවද කියන්නේ? මුකින් බලලා මනින්න කියලාද කියන්නේ? මනින්න කිසිම උපමානයක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට මෙන්න මේ විදිහට මේ දැන් මේ වෙලාවේ මට මේක සැපක් දැනුණට දැන් ඒකට සාමාන්‍යයෙන් තවත් ඔයගේ මං කියූප එකක් තමයි ප්‍රසූතියකදී කාන්තාවක් විඳින දුක එක සැරේ 60000ක් ඇදෙන තරම් බරපතල දුක් වේදනාවක්. ඉතින් ඒක දන්නවා මම නම් දැකලා නැහැ තව හැබැයි. කියනවා මාවත් ඔය කෙල්ලෝ ඉන්න පවුලක ඉපදිච්ච නිසා අම්මා ඌව වසං කරනවා අපිට පෙන්වන්නේ නැහැ. ගෑනුගේ ප්‍රශ්න උඹලට ඕනේ නැහැ කියලා අපි වයින් කරනවා. භාවනා කරන්න කියලා මැස්සෙක් ආවා මදුරෙක් ආපහු මොනතරම් නඩුද බලන්න. මේ දරුවෝ හත් දිනක් හදපු අම්මා කෙනෙක් භාවනා කරන්න කියලා මතුරෙක් ආපුවාම බොන්න විදියෙන්වත් භාවනා කරන්න බෑ කියලා කියනවා. අර වැඩේට අර 17ක් ගන්නත් දිගටම කරනවා. මේක තමයි ප්‍රශ්නේ. මේ මතුරුව කණ එක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක දිහා බලනකොට පේනවා Taman එකට දක්වන ආකල්පය හැටි මේවා දන්නවනම් මේවා දන්නවනම් හොඳටම තේරෙනවා මේ මනසට ඕනේ ගෑණියක් පිරිමේ කරනකොට ඕන පිරිමේ ගෑණියක් කරනකොට මේකට කියනවා neuroplasticity කියලා. train your mind and change your brain කියලා. ඔය තිබුණු symposium එකේ ලියලා තියෙනවා අපේ මනස පුහුණු කෙරුවොත් අපේ මේ සර්කිට් එක අපේ ස්නායු සම්පූර්ණ රීවයර් කරන්න පුළුවන්. මේක හරහා තමයි නිවන් දකින්න පුළුවන්. ඒ වුණත් මේ සැප හොයන මිනිහට සැප දීලා දුක එපයි කියන එකේ කවදාකවත් නිවනක් නැහැ. මේ සැපේ දුක හොයන්න ඕනේ. දුකේ සැප හොයන්න ඕනේ. එතකොට තේරෙනවා මේ දෙන්න හොයනකොට ගොඩාක් වෙලාට හිත දෙන්නේ අදුක්කම සුඛේ. ඒක දන්නේ නැත්නම් දුකයි. දන්නේ නැත්නම් අපි තාම සැප පිටිපස්සේ යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක බුදුනාසික කරාට බුදුනාසික අපිට අනුමත කරලා නෑ හැය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා. ඒකට කියනවා දුෂ්කරවත පිළිවයි කියලා. ඊට ඉස්සෙල්ලා 29 ඉඳලා 30 මේ 26 ඉඳලා 29 වෙනකන් හොඳට දන්න වයසේ කුමරු කුමරියන් එක්ක රම්මේ සොරම්මේ සුබ කියන මාලිගාවල ගත කරා. උන්වහන්සේ ගත කරලායි කියන්නේ මේ අපිට මේ නොකරපු දෙයක් කියනවා නෙමෙයි අපිට වැඩිය ලොකු පරාසයක ගත කරලා කියනවා. ඔය ඔක්කොම මනසින් හදාගත්ත මායාවක් උතන තියෙන්නේ. භාවනා කරලා බැලුවොත් මේ සලායතනෙට එන දේවල් වලින් වැඩියෙන්ම තණ්හා මාන දිත්‍ති දෙන දේට අපේ හිත ඇදලා යන්නේ. උඹ මේ බව දන්නවනම් ඒ වෙනුවට එච්චරම තණ්හා මාන දිත්‍ති දෙන්නේ නැති වෙන දෙයකට අපිට හෙට්ටු කරන්න පුළුවන්. ඒක ලියලා අදුක්කම සුඛේ දිහාවට ගත්තොත් මේ චිත්තක්ෂණය අපි පරිසර දූෂණය කරනවා අඩු වෙනවා. අපි මේ චිත්තක්ෂණය පෘථිවි කුලේ රත් වෙනවට උදව් වෙනවා අඩු වෙනවා. අපි මේ චිත්තක්ෂණය කාටවත් ඊර්ෂ්‍යා කෝධමාන කරනවා අඩු වෙනවා. මොකද සලායතනේ තියෙනවා. ඔය අපි දන්න එකම නෙවෙයි ඕන තැනකින් Tamanට ගැළපෙන නිවනට කිට්ටු සැපක් හෝ දුකක් හෝ අදුක්කම් සුඛයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ සලායතනයේ කි මේ වැඩේ වෙන්නේ කියලා දන්නේ නැති වුණොත් අපිට ඉදිරිපත් වෙන එක ඒකාන්තම දෙයක් විදිහට ඒක නොලැබුණොත් අඬනවා. ඒක ලබා ගැනීම සඳහා දඟලනවා. ඒ තරම්ම සලායතනයේ දාසයි. ඒ තරම්ම ඒකට බත් බැලේක් වෙලා. ඒ තරම්ම ඒකට වාලෙක් වෙලා. ඒක නිසා භාවනා කරනකොට අපි පරියංක භාවනාවේදී අපි සලායතනයෙන් කායස් ආයතනෙ විතරක් විවෘත කරලා ඒකට හිත තියලා බලන ඉන්නවා. ඉතින් අපි දන්නා සද්ද වේදනා හිතවිලි ආගන්තුක අමුත්තෝ නැති තැනක තමයි අපි භාවනා මධ්‍යස්ථානයේ භාවනා ශාලාව හදන්නේ. මොහොත සක්මන් කරනකොට යම් චේතනාවක් සහිතව අධිකත් අරගෙන කයත් ක්‍රියාත්මක කරන ගමන් ශබ්ද වලටත් ඉඳ තියලා කටයුතු කරනකොට ටිකක් ආයතන ඇරලා තියෙන්නේ. එතකොට මේ දේවල් වලින් පණිවිඩේ නැහැටි එනකොට මේක හරි මේක වැරදි වශයෙන් අපේ හිත පැනලා ප්‍රතික්‍රියා කරන්න හැටි කල්ැතු ගත්ත නිගමනවල කටයුතු කරන්න හැටි පරියංගයට වඩා හරි විචිත්‍රයි පරියංග සක්මනේදී ඊට පස්සේ gedara dora ඉඳදී ආයතන 6ම ඇරලා තියෙන්නේ අපි වාර්තා වෙන්නේ දැන් මට මොනාරි උණයි කියලා මම යාළුවෙකුට කතා කරන්නේ ඒ වෙලාවේ මම ආශ්‍රය කරපු එක විතරයි තව පහක් එතකොට වැහිලා ඒක නම් අපි දන්නේ නැහැ නමුත් මේ 6 ආයතන එක තියෙනවා මේ ආයතන 6න් වැඩියෙන් අපි තෝරගන්නේ අභාවිත මනස තෝරගන්නේ වැඩියෙන්ම තණ්හා මාන දිටි කරන එක. භාවනා කරනකොට පරියන්කේදී ගොඩක් එකේ සිද්ධ වෙන්නේ යෝගාවචර තියෙනවා දැන් මම කාය එක්පර්ශයේ ගත්තේ හිත. ඉන්න ඉරියව්ව. එහෙනම් ඉන්න ඉරියව්ව පෙන්නන හුස්මේ. දැන් අපි ඒක ගැනීම නිසා මේ ඉන්න ඉරියව්වට හිත ගැනීම නිසා අපිට සද්ද වලින් රූප වලින් ගඳෙන් රසෙන් ප්‍රශ්නයක් නෑ අපි මේකේ හොඳට නිමග්න උනායි කියලා හිතමු. ගත්ත කාය ස්පර්ශේ හොඳට ඒකේ නිමග්න වෙලා ඒක මෙනෙහි කරමින් ඒකේ ස්වභාවික ලක්ෂණ ආකාර සටහන් බල බලා ඉන්නකොට මේ එක කාය ස්පර්ශයේ හිත දැවීම නිසා ඇයින් වෙන කෙලෙස් නතර වෙනවා. කණෙන් එන කෙලෙස් නතර වෙනවා. නාසයෙන් දිවෙන් එන කෙලෙස් නතර වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචර කෙලෙස් නැතුව නෙවෙයි කම්පන චංචල නැතුව නමුත් ඒක එන්නේ කයෙන් විතරයි. ඒ නිසා බුදුසසුන කියනවා ඒකත් දරතයක් තමයි. ඒකත් ඇත්තටම කරදරයක් තමයි. නමුත් මේ නිසා අනිත් ටික නතර වෙනවනේ. දැන් මේ කයේ එකත් අපි හිතමු තුනී උණයි කියලා. මන්ත්‍යස්ත භාවයට ගියා. සූක්ෂම උණයි කියලා. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා හුස්ම නෑ කියන එක. ඒ තේරෙනකොට ඒ දැනෙන මනසෙදී ඒ හුස්ම නැහැ කියලා දැනෙන්නේ ඇහැට නෙවෙයි, කනට නෙවෙයි, නාසයට නෙවෙයි, දිවට නෙවෙයි, මේ කයටත් නෙවෙයි. මොකද ඒක කයක් නැහැ. ඒතකොට මේ දැනෙන්නේ මොකේද කියලා බැලුවොත් ඒ වෙලාවේදී මේ සලායතනයේ తాවකාලික සමුගැනීමක් තියෙනවා. සලායතනෙ විතරක් නෙවෙයි අදාළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වලිමුත් ආයතන වලිමුත් සමු ගන්න පුළුවන්. මේ తాවකාලික සමු ගැනීම සත්පුරුෂයාට ධර්මයේ දන්නේ කනට යෝනිසෝමනසිකාරය තියෙන කනට හිතෙනවා අර කටු අකුලක් අස්සේ රෑ වල්සත්තු ඉන්න තැන එළියකුත් නැතුව වැස්සේ දනු ගාගෙන වනු ගාගෙන ගිය මිනිස්සයාට වෙල්ෙලියක් හම්බුණා වගේ අර හැමතැනම ඉන්න පීඩාවකුත් නැහැ. දැන් හිත තැම්පත් වෙනවා එක තැනක. ඇහකන දිවනාසය සම්බන්ධිකුත් නැහැ. රූප සද්ද ගන්ධ රස සම්බන්ධිකුත් නැහැ. ඉන්සන්තාවකාලිකෝ මේ සලායතනෙන් හිත වෙන් කරලා හැබැයි මේක හරි පටලයි. හොඳට සතිය පවත්වන්න පුළුවන්. මේක හොඳට සමාධියක් කියන්න පුළුවන්. ඒ නිසා පේනවා අපි මේ එදිනදා ජීවිතයේ ගත කරන සලායතන හොරතල් කරන ජීවිතයක් මේ සලායතන සමුගත ජීවිතයක් දෙකේම සමබරතා දෙකක් තියෙනවා. අරකට සමබරයි. ඒකනේ පෘථග්ජනයා ජීවත් වෙන ලෝකේ. දැන් මේකේන එවයෙන් විස්්‍රාම වෙලා විවේක වෙලා මේකත් සමබරයි. අන්නේ සමබර බව තේරුම් ගන්නවන යෝනිසමනස්කාරය. මේකට බය වෙලා, කම්පන වෙලා, චංචල වෙලා, මගේ ඇඟ නැති වුණා, ඈ නැති වුණා, කොට නැති වුණා කියලා නැටුවොත් අපි ආයෙ වෙන්නේ අර කලබල ලෝකෙට වැටෙනවා. නිසා මේ සමබර භාවයේ සතිය පවත්වන්න පුළුවන්, සමාධිය පවත්වන්න පුළුවන් කියන එක බුද්ධ ඥානවංශිකේ භාෂාවෙන් කියන්නේ ඔබ මෙතෙක් කල සමවර බැලුවේ භාවයේ බැලුවේ ආමිෂේ. සම්භෝගය වල සම්භෝගේ. දැන් निराමිෂේ. දැන් රූප ශබ්ද කන්තර ස්පර්ශ නැහැ. ඇහැ කන දිව නාසය නැහැ. දැන් මේ දෙක අතර සංසන්දනය කරලා බැලුවොත් මේ ආමිෂයේ ලැබෙන සැපත් මේ සලායතනයන්ගේ తాවකාලික පොඩ්ඩක් අයින් වෙලා ඉන්ද්‍රිය බද්ධ නැතුව ආරම්මන බද්ධ නැතුව මේ පවතින සමබර භාවයත් බැලුවොත් මේ සමබර භාවය අර සමබර භාවයේ ගන්න රූප වැඩියෙන් බලන්න ඕනේ ශබ්ද වැඩියෙන් අහන්න ඕනේ ගඳ රස පහස මේක තියෙන රූප නොබැලීමෙන් ශබ්ද නැහැීමෙන් ගඳ රස පහස නැතිවීමෙන් එතකොට මේ සැපය දිව්‍යමයයි මේ සැපය ඒ විවිකයට ගියාට පස්සේ අඩු වැඩි කරන්න බෑ ඒක ඒක විසින්ම අංග සම්පූර්ණයි ඒක නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරනවා මේ ආමිෂ ලෝකයේ පිළිබඳව විනිශ්චය කරන්න ඕන නම් කාට හරි ආමිෂ ලෝකයේ පිළිබඳව මත ප්‍රකාශ කරන්න ඕන නම් කාට හරි මොහොතකට හරි මේ නිර්ආමිෂ ලෝකයටයිල එක අත්දකපු කෙනාට විතරයි පේන්නේ මේ ආමිෂ ලෝකය කියන්නේ මොකක්ද කියලා. ඒක හරියට පුංචි කාලේ පොඩි ළමයි සෙල්ලම්ගෙවල් හදාගෙන ඔබ අම්මා වයන් ඔබ තාත්තා වයන් මම මල්ලි වෙන්නම් ඔබ අයියා වෙන්න කියලා සෙල්ලම්ගෙවල් හදනවා. ඉතින් ශ්‍රී ලංකේදී පොඩි බුදුහාමුදුරෝ කියනවා ඒ ශ්‍රී ලංකේ අපි ඉදලා ගත කරද්දී ඒ ශ්‍රී ලංකේ කැඩුනොත් අම්මට තාත්තට මහගේ කැඩුනට වැඩිය අර පොඩි දරුවා ඒකට අඬනවා, දඟලනවා, නඩු කියනවා. මේ ශ්‍රීලං කරන ඉඳද්දී ශ්‍රීලංකත් එක හැලුනොත්, ශ්‍රීලංකේ කැඩුනොත්. නමුත් දෙමාපියෝ දන්නවනේ මේක මේ පොඩි ළමයි සෙල්ලමට අටවගත්ත දෙයක්. යා ඒකට ඇඬුවට මේක ශ්‍රීලංකේ කියලා. ඒක නිසා පොඩි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ලොකු එකාට සෙල්ලංගේ කියන්නේ මොකද්ද? ඇත්තගේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. කුමර කුපුණියන් වැලිමාලිගා හදලා වැලිමාලිගාට අඬන ඇඳිල්ලත්. ඒක දෙමව්පියෝ දකින්න හැටිත් බලපුවා මේක බබාගේ පැත්තෙන් බලනකොට අඬන්න දෙයක් තමයි. නමුත් දෙමව්පියගේ පැත්තෙන් බලනට අඬන්න දෙයක් නෙවෙයිනේ. බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා ශ්‍රී ලංකාවේ ඉවරලා යනකොට පොඩි කාමයකට පයින් ගාලා යන්නේ. හැබැයි ශ්‍රී ලංකාව කරනකොට කැඩුනොත් නඩු. අන්නේ වගේ තමයි ආමිෂේ නට නැටිල්ල දිහා නිරාමේශයට කියලා බලනකොට මේ මිනිස් මොනවටද මේ නටන්නේ? මොකටද මේ රණ්ඩු සරුවල් කියන්නේ? මොනවද මේ තෝතෝ වරපල කියන කඩු කිනිසෝ සවගෙන නටන්නේ? ආමේශයට මොකද නිරාමේශය පිළිබඳ හැඟීමක්වත් නැහැ. නිරාමේශය උප්පරීම සැප ලැබෙන්නේ රූප නැති තැන, ශබ්ද නැති තැන, ගන්ධ රස පහස නැති තැන. නමුත් එතන මේ සලායතන සම්පූර්ණ නිරෝධ වීමක් නෙමෙයි. తాවකාලිකව අහිමුණාට පස්සේ ස්පර්ශෝ නැහැ. බුදුජානනාංශේ කියනවා එතන ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැහැ කියලා. සද්ද තියෙනවා ඇහෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න බව දැනෙනවා. ඒ වෙලාවේ ස්පර්ශ කරන්නේ නැහැ. රූප නැහැ, ගන්ධ නැහැ. ඒ මොකද යාගේ හිත අර වෙන සමතුලිතතාවයකට ගිහිල්ලා අන්න එතන පුරුදු කරනකොට ඒ කෙනාට තේරෙනවා වෙනද මේ ආමිෂය හරහා හොයන සැපය දැන් බුද්ධ කලාවෙන් ලබන්න විවේකයෙන් ලබන්න පුළුවන්. විශ්‍රාමයෙන් ලබන්න පුළුවන්. මේක හරිම සාමකාමී ආරිභෝගිකත්වයක් නැහැ. සුඛභෝගීත්වයක් නැහැ. ඒව නැතිකමෙන් ලබන මේ සැපය දෙනවනම් කාට හරි දෑවැද්දක් කරලා මේක තමයි දෙන්න කියලා කියන්නේ. හැබැයි මේ නිවන නෙවෙයි. මේක ආධ්‍යාත්මික සුඛයක් සලායතනයෙන් తాවකාලිකව සමගත්තාම. කවදා හරි යෝගාවචරය මේකට ගිහිල්ලා මේක අත්දකලා මේක මේ යන ගමනේ අතරමැද මන්සන්දියක් තණායමක් මේක අනිවාර්යයෙන් දැනගන්න ඕනේ දැනගත්තට පස්සේ පේනවා මේ කාමසපේට ආමිෂයට මුන්න තරම් රණ්ඩු සතුල් කරනවා මොන තරම් වාද ભેද කරගන්නවද නිකායවල් හදාගෙන ಜಾති හදාගෙන ආගම් හදාගෙන මේ නිර්ාමිෂ සුඛේ කිසි කෙනෙක් අතර රණ්ඩුවක් නැහැ බුද්ධ විඳින්න පුළුවන් ඕනි තරම් ඉවරෙකුත් නැහැ. ප්‍රතිපත්ති ඉන කෙනෙක් නැහැ. ඔක්කොම අතන අර රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි. මේකට ගිය දවසේ තේරෙනවා මේ ස්පර්ශය නිසා මේ සලායතන වල සෙල්ලම දන්නේ නැති නිසා මේ මැදට ආවොත් ඒ මනුස්සයාට තේනවා කවුරු හරි කියලා දෙන්නේ නැතුව කවදාවත් මෙතෙන් එන්න බෑ. කියලා දෙන්නේ නැතුව නෙමෙයි කියලා දීලා ආවත් අසත්පුරුෂයාට පේන්නේ තනු වුණා, පාළු වුණා, කම්මැලි වුණා, නීරස වුණා කියලා. යෝගාවචරය දන්නවා මේක. මේක ආමිෂයෙන් තොරව නිර්ආමිෂ සමතුලිත තැන කාර්යයන් වාසීලා ගමන් කර පාරක් මේකේ. මට දැන් මෙතන සදාකාලික ඉන්න බැරි වුණාට මෙතන අරකට වගේම සමතුලිත තැනක් කියලා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ සලායතන වර්ගීකරණේ වෙලා භූත භාවයටපත් වෙලා ප්‍රකාශ භාවයටපත් වෙලා නැති වුණාට ඒක ඇති කිරීමේ මූල ප්‍රභවය තියෙනවා. ආයසරයක් ඇසරපු ගමන් තත්යක් ආපුවම ගැසිලා. හිතට අර ආයසරයක් අර වේදනා සංඥා සංස්කාර ඉන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ මූල ප්‍රභවයේ තියෙනවා. ඒ නිසා නාම රූපයන්ගේ ස්වභාවය එතන තියෙනවා. හැබැයි නාම රූප දැන් ඇහැ බවටපත් වෙලා නැහැ, ශබ්ද බවටපත් වෙලා නැහැ. කන බවටපත් වෙලා නැහැ, රූප බවට ශබ්ද බවටපත් වෙලා නැහැ. නාසය බවටපත් වෙලා නැහැ, ගන්ධ බවටපත් වෙලා සියල්ල ඇති කිරීමේ සියල්ල ඇති කිරීමේ මූල ශක්තිය, මූල ප්‍රභාවය ප්‍රාග් අවධියට යන්න පුළුවන්. මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ හැටියට මේ හිත කියනක විශාල ග්ලෝවක් නම් බෝලයක් නම් පිටලෙල්ලේ තමයි ওই කාමසපේ තියෙන්නේ. පිටලෙල් තමයි ඉතින් ওই රණ්ඩු සරවල ඔක්කොම තියෙන්නේ. භාවනා කරන එකන අරමුණක් හරහා මේකේ මැදට මැදට යන්න යන්න මැද තියෙන්නේ වඩා නික්ලේශී වඩා හුදකලා වෙච්ච වඩා පිවිතුරු වඩා මූල ස්වභාවයේ තියෙන සාමකාමී තනක්. මේක බය වෙන එක නිසා අපි නැවතත් ආයේ මේකට බයයි දන්නේ නැහැ. විඳලා නැහැ. ඒ නිසා අපි අර දන්න යකා හොඳයි නොදන්න යකාට කියලා අපි කතාවක් තියෙන නිසා ආයේ දන්න යකා ළඟට යනවා. ඒ යන්නේ මෝඩකම හරහා. ඒ යන්නේ තුන් තණ්හාව හරහා. මේ ගියාට නැවත ආයේ මේකට එන්න පුළුවන් ගතිය නැති වෙන්නේ නැහැ. යෝගාවචර නිසා දහස්වර කරලා මෙතෙන් ගියොත් තේරෙනවා මීට යටත් එකක් තියෙනවා ඕනම නැවත ආයතෙන් යන්න පුළුවන් ප්‍රභවයේ තියෙනවා ඒක මේ මම මැරිලා නැති බවට ලකුණක් භවය ඉඳ කියලා නැති බවට ලකුණක් ක්ලාන්ත වෙලා නැති බවට ලකුණක් මේක තියෙනකන් ජීවිත උෂ්ණ පවතිනවා විනාම රූප මේකට අපි ගොජේ කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් මේ පැහැමින් පැහැමින් පවතින දෙයක් වගේ මේක තියෙනකම් මේකට හේතු විඥානේ තියෙනකම් මේක පවත්තරනවා. ශරීරේ විඥානේ අයින් වෙච්ච ගමන් කුෂ්මයේ අයින් වෙච්ච ගමන් මේ වැඩ පිළිවෙලත් නැතර වෙනවා. ඒ නිසා මට මට දැන් මේ වෙනකොට තෘෂ්ණාව, වේදනා, ස්පර්ශ, සලආයතන කියන මේවාන් తాවකාලිකව අයින් වෙලා මේ මේ தත්තට ගියාම පේනවා විඥානය පවතින තාක්කල් විඥානය මේ මේක හඳුනා ගැනීම හරහා තමයි විඥානය තමන්ගේ ප්‍රකාශිත භාවය ඇති කරන්නේ. භූත භාවය ඇති කරගන්න. ඒ නිසා මේ දේ දැකීම හරහා ගොඩක් විස්තර බෙදලා නැතුණාට මේ දේ දැකීම හරහා මේ සලායතනයන්ගේ සියලු නියෝජනය පිටනේ මේ පොදු ලකුණ භවය නැත්නම් මේ පැවැත්ම මේකට හේතුව මේ විඥානයේ නිසායි මේ විඥානයේ තියෙනකම් මම මැරිලා නැහැ හැබැයි මගේ අර අඬු පොප්ප ගන්න ඉබ්බා දැන් ඉබ්බා ඉන්නේ ඇතුළට ගිහිල්ලා අඬු අකුලාගෙන ක්‍රියාකාරකම් නැහැ. හැබැයි සමතුලිතතාවයක් තියෙනවා. මෙන්න මේ විඥාණය තමයි එක දිගට පවතිනවා. එහෙම නැත්නම් මේ ගොජේ පවතින තියෙන විඥාණය එක දිගටම පවතිනවා කියන එක තමයි සාති භික්ෂුවගේ ගත්ත අදහස. ඒක නිසා මෙතන භාවනා කරපු කෙනාටත් ওই සාති භික්ෂුවගේ අදහස තාම වැරදිලා හිටින්න පුළුවන්. මම මේ ප්‍රකාශ කරන්නේ නැත්නම් වඩා හොඳයි ඒක මම කරනවා. අභිධර්මයේ සඳහන් කරනවා මේකට භවංගේ කියලා එකක් තියෙනවා කියලා. මේ එදිකට මොනව නැති වුණත් පවතින භවංගයක් තියෙනවා මේ භවංග හිත තමයි අඩියෙම තියෙන්නේ කියලා. ත්‍රිපිටකයේ කිසිම දැනග නැහැ. දැන් මෙතන මේ කැඩි කැඩි අනේකක් බව ඔප්පු කරන්න හදන මේ තණ්හා සංකේ සූත්‍රය එවනම් කියන්න එපාය. ඔය මේ නාම රූප පවත්තන විඥානයේ දිගට පවතින එකකුත් තියෙනවා කැටි කැටි යන එකකුත් තියෙනවා මේ සාති භික්ෂුව මේ කැටි කැටි යන එක අල්ලගෙන නැහැ පැටලලා තියෙන හැබැයි දිගට යන එකක් තියෙනවා නම් සාති භික්ෂුවට ස්තුති කරන්න එපා බුදුහාමුදුරු. එහෙම බවංග කතාවක් නැහැ. ඒක පිළිබඳව එන්න පටන් ගත්තේ ඔය බවංග වගේ අදහස් මෑතකනේ අවුරුදු 1500 කට විතර ඉස්සර වෙලා මේ කැටි ගහ ගන්න බැරි වෙනකොට අතරමැද දාගෙන මහායානේ ආලේ විඥානය කියලා මේකට කියනවා. ථේරවාදී භවංගය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් මේ දෙකේ එකක්වත් මුල් ත්‍රිපිටකේ නැහැ. ඊට පස්සේ මේක පිළිබඳව විස්තර හොයන ඔය එදිවිර සත්‍යන මහත්තයා කියලා තිනවා භවග්ගය කියලා එකක් තියෙනවා. අඩු කරන අඩු කරන අඩු කරන යනකොට තාම අඩු තැනකට යන්න පුළුවන් ඒක භවයේ භවයාගේ කෙලවරක්. හැබැයි ඒක භවංග කියලා කතාවක් නෑ. ඒක නිසා මේ කොහෙන් මේක මතුණාද කියලා දන්නේ ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙක් මේ භවංගය වෙන්න ඇති කියලා මේක හිතුවොත් මට කියන්න බෑ ඒක හරිද වැරදිද කියලා. මොකද ඒකට යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා. ඔය සාති භික්ෂුවට නෑ කක් කියනවා. ඉෂ්ටිරෝ පවතින, නිට්ටියෝ පවතින දෙයක් තියෙනවා කිය. බුදුජානන්සේ කියන්නේ ඒක වරින් වර ඇතිවීමෙන් පවතින දෙයක් තියෙනවා මිස ඒ ඇතිවෙච්ච දේ නැති වෙන 100%ක්ම නැවත ඇති වෙන ගතිය තියෙනවා මිස එහෙම දිගට යන දෙයක් නෑ. අන්න එවැනි පවතින මේ විඥාණයට නැත්නම් විඥානයාගේ මේ පවත්තන මේ ඇතිවීමෙන් නැතිවීම ප්‍රකාශ වීමෙන් අප්‍රකාශ වීම භාවයටපත් වීම අභාවයටපත් වීම යන ගමනට තන්නිකර වගකීම කරන්නේ සංස්කාර සංස්කාර කරන්නේ භවයාගේ පැවැත්මට සංසාරයේ පැවැත්මට විත පැමිණෙන තොරතුරු වලින් අර සලායතන හරහා හොඳම රසවත් හරිය ආහාර හරිය, පොහොර හරිය විඥාණයට ලබලා දෙන එක. ඒ නිසා භවයේදී අපිට ලැබෙන හැම තොරතුරක්ම හැම sannivedanayakම හැම අරමුණක්ම විඥාණයට යන්නේ විඥාණයට යන්නේ සංස්කාර විසින් පෙරන ලද්ද පමණයි. ඒක නිසා අප කරා පැමිණෙන දේවල් මේකයි කියලා විඥාණය විනිශ්චය කරාට විඥානයේ උසාවියේදී සියලු දෙනාගේම සාක්ෂි අරගෙන නෙවෙයි විනිශ්චය දෙන්නේ. විඥානයේ දෙන්නේ සංස්කාරයගේ සාක්ෂි අරගෙන විතරයි. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ විඥානීය ගන්න තීන්දු yaadෙන්නේ නැහැ. සියල්ල බල්ලා නෙවෙයි කරන්නේ. සංස්කාර ටික තමයි මේ විත පැමිණෙන තොරතුරු සංස්කරණය කරලා ෆිල්ටර් කරලා ලබලා දෙන්නේ කාර්යයට ගේට්ටුවේ ඉන්න මුරකාරයා වගේ ඔක්කොම රජුරු හම්බෙන්න දෙන්නේ නැහැ යා. අර හිතුනොත් හොඳයි කියලා යන්න දෙනවා නැත්නම් දෙන්නේ නැහැ. ඒක නිසා විඥානයක් පවතින්න බෑ මේ සංස්කාරට ආහාර දෙන්නේ නැත්නම් යම් දවසක යෝගාවචරය මේ සංස්කාර ආහාරය සකස් කර දෙන මේ ආහාරය පිළිබඳ අවබෝධයක් ලබන්න ගත්තොත් යාට විඥානයේ ක්‍රියාකාරකම් විඥානයේ වැඩ කරන්න හැටි හරි ලස්සන තේරුම් ගන්න පුළුවන් ඒ නිසා සරුවත් සංසේ සඳහන් කරනවා භාවනා කරන යෝගාවචරයා මෙතෙක් දක්ෂ වෙලා ආවත් මෙතෙන්ද ගියාට පස්සේ දැන් අපි තණ්හාව පැත්තෙන් බේරිලා වේදනාව පැත්තෙන් බේරිලා ස්පර්ශ පැත්තෙන් බේරිලා සලායතන පැත්තෙන් බේරිලා මේ නාම රූප ගොජි බල බල ඉන්නකොට විඥාන යන්තම් ගැට ගහගෙන මේක ජීවත් වෙනකොට සංස්කාර ඇවිල්ලා මෙහෙම නිකන් ඉඳලා හරියන්නේ නැහනේ අපි මොන හරි කරමුද කියලා එක එක යෝජනා ගේනවා එක එක අදිෂ්ඨාන ගේනවා. එක එක මේ පරිපූර්ණක ඇත්ත වේතු ගේනවා. ඉතින් මෙතෙන්ද ගිය කෙනා දැන් මේ ඇති වෙන හැටි වගේම කඩට පැත්තකට මම මේ අවධානය යොමු කරන අතර මෙතෙන්ද ගිය එකන මේ මේ ගොජේ දිහා බලාගෙන ඒක දිහා බලන බව දැනගෙන මේකට කිසිම දෙයක් සංස්කරණය නොකර සකස් කිරීම නොකර ඉන්න පුළුවන් නම් ඒක සරුවඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ සබ්බ සංඛාරේසු අනබිරත සංඥා සංස්කාරයන් ඇති කිරීම පිළිබඳ අභිරමණය කරන්න එපා. ඔය බුදියන් ඉන්න කොටයට බුදියන්න දෙන්න. අනාකූල ප්‍රවාහයට අනාකූල වෙන්න දෙන්න. ඔය බෑදිදියට බොරදිය දාන්න එපා. ඒ බොරදිය නොදාන්නේ කොහොමද? මේ ලෝකේ උපය උපාදානා චේතනා චේතනා අදිඨානාබිනිවේසානුසය තේ නාබිරමති ඔය මේ ඉරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ වෙලාවට අරක කරන්න මේක කරන්න අර කල්ලා ගන්න මේ අදිෂ්ඨානය කරන්න අර නානා විදිහට සංස්කාර බොඩ පෙරක දුල්කන් දෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒ වෙලාවේදී මතුවෙන ප්‍රකල්පනා ඒ වෙලාවේදී මතුවෙන චේතනා වැඩ ගොඩක් බහුල වෙලාදී යෝගාචර කොහොමඩක්වත් අල්ලන්න බෑ. යෝගාචර මෙතෙන්ට නිකන් අරමුණ හොඳටම සියුම් කරගෙන මේ ගොජේ දිහා බලාගෙන ඉන්නකොට ඉතියා බලාගෙන ඉන්න බෑ සැක උපදෝලා අරක කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා උපේති උපාදීයති විත පැමිණෙනවා ගිහිල්ලා අල්ල ගන්නවා අදිඨාන අබිනිවේෂ අනුසය මේකට එක අදිෂ්ඨාන කරනවා චේතනා කරනවා අනුසේ නටනවා අන්න එක දිහා බලලා ඒව චෝදනාවට යෝජනාවට විරුද්ධ වෙන්න බෑ. මේක මම නෙවෙයි. මේ යෝජනා චෝදනා මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි. අර ගිනාවු සංසාර පුරුදු නිසා රුචි අරුචිකන් නිසා මගේ පෞෂත්ව පෞෂත්ව ලක්ෂණ නිසා මේ සංස්කරණය ඉන්න පටන් ගන්නවා. මේක දිහා බලාගෙන ප්‍රතික්‍රියා නොකර gadu ගන්නේ නැතුව ඉන්න එකට කීයක කට හොදලා තපසරිය. එහෙම නැත්නම් Brahmacharya කියලා. මේක තමයි හික්මීමේ අන්තිම හික්මීම මෙච්චර පිරිසුදු කරගත්ත එකට කාගේවත් ජැක් ගන්න නැතුව කාගේවත් ආහාර නැතුව කාගේවත් පොහොර නැතුව ඉන්න දෙන්න ඉන්න දෙන්න අදිෂ්ඨාන කරන්න එපා චේතනා කරන්න එපා විතලං වෙන්න එපා මනින්න එපා කිරන්න එපා ඒ නිසා උපේ උපාදානා චේතනා දිඨානා විනිවේසාතේ විරමති ඒ කියන්නේ අපිරමණය කරන්න එපා මේ හිතවුවොත් මේ වෙලාවේ එන්න එපයි කියලා එන්නේ නැතුණන් ඉන්නේ නැහැ. ඔය සංසාර ගෙන පුජාවේට මිත්‍ත්‍ති නානා අදහස් නානා යෝජනා මේක නිර්මාණ අලුත් කරන්න මේක දියුණු කරන්න විවිධ යෝජනා ගේන්න පටන් ගන්නවා. මේක දැනගෙන යෝගාවචරයා මේ ඝන කබලිකා ආහාර ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. පස්ස ස්පර්ශ ප්‍රශ්නකුත් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතෙන් තියෙන මේ කණය උලූල නැති තැනට කණය පඬිත වෙන්න හදනවා වගේ පුංචි චේතනාවක් අදිෂ්ඨානයක් සංස්කාර ස්වරූපෙන් සකස් කිරීම ස්වරූපෙන් ඇවිල්ලා කටයුතු කරන මේක දිහා බලාගෙන හිටියොත් මේ සංස්කාර ඇවිල්ලා කටයුතු කරන්නේ මගේ හිතසුව පිණිසද මට අභිවෘද්ධිය පිණිසද ආත්ම සුද්ධිය පිණිසද කියලා බැලුවොත් කවදාවත් නෑ තණ්හාව පිණිසමයි මාන්න පිණිසමයි දිට්ඨිය පිණිසමයි අර ඇති වෙච්ච පිරිසිදුකම ආයෙ කෙලසන්නයි. ඒක නිසා ඒක කෙරුණත් මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා අභිරමණය කරන්නේ නැතුව ඉන්න එක බොහොම ලස්සනට ඔය මේ මදුපිණ්ඩික සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. ඒකට නානා යෝජනා එන්න පටන් ගන්නවා. හිතම අසහනයටපත් වෙලා දැක කරලා එතකොට බුදුරජාණන් කියන එනේවදී බලලා නාබිවදති නාජ්ජෝස තිට්ඨති න අබිරමති කියන පද තුන කියනවා. එනේ වට වැද ගන්න එපා. ගෙටක වදින්න එපා. ඒවා අබිරමණය කරන්න එපා. ඒවා ගැන වචන කතා කරන්න එපා. කතා කරන්න ගිය ගමන් කාට හරි ඔය කරන්න ගිය ගමන් ඒක ස්ථාවර වෙනවා. අපි කරන්නේ මේ හිතට එන පුංචි අදහස් කිසිම වගක් නැති දේවල් එක එකනට කියමනහරා අර යෝජනා විස්තර කරනවා. ඒක නිසා මේ අහ කියන්නේ නයි. ගෙට දා ගන්නවා මහායාන බුද්ධාව කියනවා ගේ කඩන්ට එන හොරා දරුවා කියලා හිතාගෙන කකුල් හොදලා ගෙට ගන්න. ගත්තට පස්සේ හොරා මොන වගේ දෙයක් කරයි? ඒ නිසා මේ සංස්කාරවන්ගේ තියෙන ෂටගතිය මේ මායාවී ගතිය තේරුම් ගන්න නම් ඉස්සල කාය සංස්කාර ඊගාට චිත්ත සංස්කාර සංසම වචී සංස්කාර තැම්පත් කරලා මේ තණ්හා වේදනා දෙක හරහා මොනම විදියකටත් හිතට විස්්‍රාම වෙන්න දෙන්නේ නැතුව කරන මේ යෝජනා චෝදනා දිහා බැලුවොත් දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඊයේ හිතවිල්ලෙන් ඊයේ චිත්තක්ෂණ මේ චිත්තක්ෂණ බලපාන්නෙත් නෑ. මෙතනමයි මමමයි තීන්දුව මගේ අතේමයි. ඒක දෙස බලා සිටීමම යමක් නොකර බලා සිටීමම තපස. දැවීමක් කියලා කියන්න පුළුවන්. නැත්නම් මහානකම කියලා කිය හැකි භ්‍රමචර්ය කියලා කියන්න පුළුවන් මේක බුද්ධ ඥානංශ කියනවා උඹ වෙනුවෙන් මට කරලා දෙන්න බෑ උඹම දැනගෙන මෙතෙන්ට යනකම් අඩු කරගත්ත මේ తত্ত্বය මේ පෑදීතියට පොරදීයක් වෙන්න දෙන්න එපා මේ කියන අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා මේකට අභිරමණය කරන්න එපා අභිවදනය කර කාටවත් කියන්න එපා කවුරු මොනව කරන්නයි මේකට කාටවත් චෝදනා කරලා ඇති වැඩකුත් නැහැ. අඬහව ගාලා වැඩකුත් නැහැ. මේක දිහා බලලා නොදැක්ක වගේ හිටපන්. නානා අදහස් කියනවා මට මතකයි අපිට මේ ප්‍රශ්නයක් කෙරුවා අනේ මේ වෙලාවේ ඉන්න ස්වාමීන් වහන්සේ නිකාම ඉන්න වෙනකොට බුද්ධානුස්සති කරුවොත් මොකද වෙන්නේ? අනිච්චන් දුක්ඛං අනත්තං භාවනා කරුවොත් මොකද වෙන්නේ? මම මේ කේසාලෝමානකාදන්ත කිව්වොත් භාවනා කරුවොත් මේ ටෙඩි පිංචිත් වෙන්නේ නැද්ද කියලා මේ කුසල් මොාවෙන් අකුසල් රින්ගනවා. ඥානයේ මුවාවෙන් විචිකිච්ඡාව රිංගනවා. ද්වේෂයේ මුවාවෙන් අනුකම්පාව රිංගනවා. තණ්හා මුවාවෙන් කාමයේ මුවාවෙන් මෛත්‍රිය රිංගනවා. මේ හැම දෙයකම පංචනික ධර්මයක් තියෙනවා. ධර්මෙමයි, කරුණාවමයි, මෛත්‍රියමයි පිටිපස්සේ තියෙන වංචනික ධර්මයේ දැක ගන්න නම් මේ ඉන්නකොට පැනලා දෙන්න යන්නේ නැතුව පොඩ්ඩක් බලන්න මෙයා මුඛාර කෙහෙල් ගහ ගන්න දෙන්නේ මේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. අච්චර ලස්සනට හදාගත්ත චිත්තක්ෂණය බොහෝම ලස්සන මොකක් හරි ව්‍යාපාරයකට දාලා අන්තිමට යාගේ කටයුතු ඉරුවට පස්සේ අර යෝගාවචර හදාගත්ත ඒ පිරිසුදුකම කොහෙන් කෙලසෙනවද නැහැ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා මේක බලව ගලවලා දෙන්න මට බෑ. හැබැයි මේක පිළිබඳව දැනුවත් කරලා තියන්න පුළුවන්. මේක පිළිබඳව ලෑස්තිලා යන්න. ඉතින් ගියාට පස්සේ දැනෙන මේ නොසන්සුන් ගතිය, සැකමුසු ගතිය ස්ථාවර නැති ගතිය. උකට තමයි කෙලස් කියන්නේ. අන්න ඒක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ කෙලෙස් දැන් තද බල ඡන්දපරස ගොරෝසු දේවල් නෙවෙයි. මේක දන්නේ නැත්නම් ආය හොදෝ දමඩේ දැම්මා වගේ අර හිටපු தත්තරපත් වෙනවා. ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරයට පුළුවන් වුණා නම් ඒ මතුවෙන සංස්කාර පෙනේ පුම්බන්න හදන වෙලාවේදී මේ තමයි සංස්කාර කියන්නේ. යම් දවසක සංස්කාර නොකර ඉන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියන එකට විසංඛාරගත චිත්තං කියන. බුදුරජාණන්සේ ඉස්සල්ලාම බුදු වෙලා පළවෙනිම ඇතිවෙච්ච සතුට එතන උදාන ගාතාවේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන මම මේ ගේ හදන වඩුව අල්ලන්නේ ಜಾති සංසාරේ දුක් විඳද අනේක වාරයක් පිටිපස්සේ ගියා මට හම්බුනේ හදපු ගයක්. ඊහදන බඩුව හම්බුන්නේ නැහැ. ඒ නිසා මං ಜಾති සංසාරේ දුක් විඳා. ගහකාරන් දිත්තෝසි. මම ගහකාරයා දැක්කා. පුන ගේ යන්න කහරි මීනවත්තුගේ ආච්චිට ගෙවල් හදපේ මට හදන්න දෙන්න එපා. ගහකාරම් විසංකාරගතං චිත්තං සංස්කාරයන්ගෙන් මගේ හිත නිරුද්ධ වුණා. විසංඛාරගතං චිත්තං තවදුරටත් මේ ඇති කරගත්ත පිරිසුදුකම අනන්නේ කක්ක කරගන්නේ දියුණු කරන්න හදන්නේ නව නිර්මාණ කරන්න හදන්නේ මේ සේරම සංස්කාර බව දැනගෙන විසංඛාරගතං චිත්තං තාම ගොජේ යනවා හැබැයි මගෙන් පොරක් නැහැ විසංඛාරගතං චිත්තං තණ්හාන කයමච්චගා මෙන්න මේකටයි කියන්නේ තණ්හාක්ෂය කිරීම කියන්නේ ඒකට මේ දාන දෙන එකත් තණ්හාශය කිරීම තමයි ඒ කබලින්කාර ආහාර. ඊට පස්සේ තමයි සතු දේවල් දෙන එකත් ස්පර්ශ ආහාර වෙන්න පුළුවන්. නමුත් මේ සංස්කරණය නොකර සිටීම ඉතිචෙනකම් පිසුදු කරගත්තා පස්සේ සංස්කරණය නොකර සිටීම හඳා ඒක බුදුන්ස පාවිච්චි කරන වෙලාව විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් අතුරු වුණා ආයෙකවල් හදන්නේ ආයෙකවල් හදන්න දෙයක් නෑ මොකද ඊට පස්සෙත් මෙතන ගියාට පස්සේ දන්නව කළ යුත්තේ මොකද්ද මේ පිරිසුදු කරගත්ත එකක්. ඒ පිරිසුදු කරද්දී රකින්න එක තව එකක්. ඒ පිරිසුදු කරද්දී ඕන තරම් જાතිකක් දාන්න පුළුවන්. ඒ දාන හැම එකක්ම පේන්නේ කරුණාවතෙන් පේන්න පුළුවන්, මෛත්‍රී වතෙන් පේන්න පුළුවන්, ඥාති සංග්‍රහවතෙන් පේන්න පුළුවන්. පරානොද්දාය තවරි සංකල්පයෙන් පේන නානා විදිහට කරුණු දැම්මට මේ තණ්හාමයි, දිච්ඡයමයි, මාන්නෙමයි වැඩ කරන්නේ. ඉතින් එතෙන්ද ගිහිල්ලා ඒක එක චිත්තක්ෂණයක හෝ අනාගන්නතෝ ගත කරපු කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ විඥාණයම තනිකර වැරද්ද කරනවා නෙවෙයි මේ විඥාණයට ආහාර සපේන මනෝ සංචේතන ආහාර අපි මේ තතෙක් මරණ වෙලාවක හොරකමක් කරන වෙලාවට කාමීච්ඡාචාරය කරන වෙලාවට බොරු කීලම් හිස් වචන පරුස වචන කියනකොට කොහොම එනවද මොන තරම් වැක්කිරනවද ඒ බුරුමි ස්වාමීන් වහන්සේ බණ කියන ගමන් කියනවා ආදරවන්තයෙක් ආදරවන්තියක් හිතේ පිට ඉඳගෙන ප්‍රේම කරනකොට මේ කොහොම ගලනවද මේ තපස් කරලා කළා ඔක්කොමත් කරලා මේ ඔක්කොමත් නතර කරලා මේක දිහා බලන ඉන්නකොටත් මෙයා ගොඩ පෙරක දුරකන් නොමිලේ සපේනවා නා රජේ නීතිඥයෝ ඉන්නේ මඩු කියනකොට නිකන් ඔපිනියන් දෙන්න ඒ වගේ තමයි මේ සංස්කාරත් ඇවිල්ලා දෙනවා නම් ප්‍රේමවන්තී ප්‍රේමවන්තියක් ගාව ඉන්නකොට එනිසා තවෙකට පීයෙන් අනින්න හදනකොට මිනිස්සෙක් මරන්න කොහොම ගලන ඇද? කල්ප කීයක් ගෙවන්න ඕනද මේවා? දැන හෝ නොදැන. සත්‍ය පහක අවශ්‍යතාවයකට නෙමෙයි සිත් වෙන්නේ අබ්බැහියට කෙරෙනවා. රුචර්ජකම් වලට කෙරෙනවා. පෞරුෂත්ව ලක්ෂණයට කෙරෙනවා. සංස්කෘතිය කියලා කරනවා. කුලසිරිත කියලා කරනවා. අන්තිමට ගෙවන්නේ කවුද? තමන්ටවත් තමන් පිළිබඳ හැඟීමක් නැහැ. තමන්ටවත් තමන් පිළිබඳ කරුණාව මෛත්‍රියක් නැහැ. ප්‍රඥාව නැත්තම්. ඒ නිසා අපි අනන්ත තමන් ගැන හිතලා කරුණා වැඩසටහන් මෛත්‍රී වැඩසටහන් දාන්න ගියාට ඒ සියල්ලම අවිද්‍යාව පදනමේ යන්නේ. මෙතනදී තියෙන විද්‍යාව තමයි සබ්බ පාපස්සා කරන කිසිම පාපයක් කරන්න එපා. පිසුදිච්චකට පිසු වෙන දේවා. එතකොට තමයි කුසලයට එළඹ වාසය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යමක් කරනවා නම් කරන හරි තේරම අකුසල් කියලා මෙතෙන්දි කියන්නේ. ඒක නිසා බුදුසසුන කියලා තියෙනවා යම් ඉන්ජිනයක් යම් කම්පනියක් යම් ස්පන්දනයක් යම් චලනයක් යම් ප්‍රපංචනයක් තියෙනවා නම් සියල්ල කෙලෙස්. හිත සලුණත්, කය සලුණත්, වචනේ සලුණත් මොන දෙයකමුත් මේ විඥාණය මේ සංස්කාර අවස්ථාවාදී වෙන්න හදන නිසා ඔබ පෙනුනට පොට්ටෙක් වගේ හිටපන්. ඇහුණට බීරෙක් වගේ හිටපන්. දැනුණට මූඩෙක් වගේ හිටපන්. ඥාන තිබුණට මොට්ටෙක් වගේ හිටපන්. පණ තිබුණට මලමිනියක් වගේ ඉන්නේ කියලා තියෙනවා. පණ තිබුණේ නමුත් මලමිනියක් වගේ ඉන්නේ කියලා. ඒකට මිනිස්සු කියනවා බුද්ධාංශ අක්‍රීය වාදී මේ පණ තියෙන කට්ටිය මරන්න හදනවා. ඇස් පේන කට්ටිය පොට්ට කරන්න හදනවා. කන් තියෙන අය බීරු කරන්න හදනවා. මහා අක්‍රීය වාදය දේශනා කරන්නේ බුද්ධාංශ කියන ඇත්ත වශයෙන්ම කෙලෙස් එක බලනකොට නම් ඒක එහෙම තමයි. මේ කෙලෙස් ගෙතෙන්නේ කියලා නෙවෙයි. අඳුනගෙන නෙවෙයි වේශේ මාරු කරගෙන ඉන්නේ. නත්තල් පප්පා වගේ එන්නේ. ඉතින් අපි හිතන ඇවිල්ලා මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා මේ අයයි කියලා. නෑ මේ යකා ඉන්නේ ඔත්තුවක් බලලා නෑ. තොත්තුවක් දෙන්න නෙවෙයි. මේක දැනගන්න නම් මේ සංඛාර කරන මේ කරන මේ මනෝ සංචේතන ආරය අඳුනගත්තට පස්සේ බුදු ජානනාච කියනවා කෙනෙක් කොහොමද තව කෙනෙකුට පිට වෙන්නේ? Taman එක අවබෝධ කරගන්න නැතුව මට ආර්ය මාර්ගයෙන් මෙහා මාර්ගයෙන් මේක වෙයි නැත්නම් මට අහම්බෙන් වෙයි නැත්නම් සරබලදාරි දෙයන්නාන්සේ වෙයි කියන හැම දෙයක්ම නිකන් එස්කේපිසම් විතරයි මේ සත්‍ය දැක ගන්න සත්‍යයට මුහුණ දෙන්න බැරිකම නිසා නිසා භාවනා කරන යෝගාවචරයට ඒ රූප කර්මස්ථානයේ tempත් වෙලා එන தත්විර එනකොට අනික් වෙලාවට වැඩි ලොකු වගකීම් භාරයක් එනවා ලොකු තමන් කිරේ තමන් යුතුයකම් ඉෂ්ට කරන ගතියක් තියෙන. ඉතින් අර කමඨාන සුද්ධ වෙන්න ඕනේ, බණ ඇහෙන්න ඕනේ, මේ වැරද්ද නැවත නැවත වෙන්න ඕනේ, සීලය අරස වෙලා තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. අනේ එදා කවදා හරි තේරෙයි අන්න මෙන්න මෙතනදී යමක් නොකර සිටීම. එහෙම නැත්නම් කරන හරියක් ඔක්කොම පව්. කෙරෙන හරියක් ඔක්කොම පව්. ඒ නිසා වෙන දෙයකට වෙන්න දුන්නාට පස්සේ අහිංසකත්වයේ හරහා බුද්ධ ඥානාචිතය තේරුම් කළා තියෙනවා. ඔබ නොදැක්කා වගේ ඉඳලා මේ අවස්ථාව බේරගනි. ඒක නිසා සඳහන් කරනවා අහිංසකා යේ මුනයෝ. රහතන් වහන්සේලා හරි අහිංසකයි. පැනලා දෙන්න යන්නේ. මොනක්වත් නොකර ජීවී හැකියාව බලනවා. අවශ්‍ය වෙලාවට ඔය මේ මේ මිනිස්සු ගඟට බලන ඉඳදී තපස් රකින්න යන්නේ. ඒක ගොඩ ගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මේ පරියන්කයට ගියාට පස්සේ අහිංසක වෙන්න මොනක්වත් නොකර ඉන්න. යම් කිසි කෙනෙක් ප්‍රපංච කම්පණී ඉන්ජර චංචල කරනවා නම් ප්‍රපංච කරන කෙනා එයාගේ මනස මුර්ග මනසක්. මගෝ මුර්ග වෙනවා. සතිය මේක දිහා බලන සිටීමේ කිතගේ තපද මේකට වචනයක් පාවිච්චි කරනවා මොණි කියලා. මියුට්. කිසිම දෙයක් කතා කරන්නේ ඉවසගෙන දරාගෙන බලාගෙන ඉන්නවා. ඇස් නැති කෙනෙක් වගේ, කන් නැති කෙනෙක් වගේ, දැනුම නැති කෙනෙක් වගේ, මෝඩෙක් වගේ ඒ බලාන සිටීම ක්‍රියාකාරී කෙනෙකුට පේන්න පුළුවන් අකිරියවාදයක් විදියට නම සර්වචනාන්තයේ දවස් 7 ඉඳලා තියෙනවා. එක දිගටම ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. යෝගාවචරයට තියෙන මේක කොයි වෙලාවක හරි මේක අත්විඳ ගන්න එකයි මේ ජීවිතයේ තියෙන එක කඩින් පරීක්ෂණයක්. ඉතින් මේ කඩින් පරීක්ෂණ කිට්ටු කරපු අයට ඒ සූදානම් වෙලා යෑමේදී ඒකට සාක්ෂාත් කරගන්න තියෙන ඉඩ වැඩි. ඉසඳා කලියුත්තේ මොකද්ද කියලා අහන උඟ දෙන්නේ කරන්න දෙන්නේ මොකක්ද නොකර හිටපන්. එච්චර තමයි බැරි. ඒක නම් බෑ ඕන දෙයක් කරන්න නිකන් ඉන්න නම් බෑ. ඉතින් ඒකට අපි සිංහලෙන් කියන කඩිගාය කියලා. ගාය. කෙලස් තියෙනකන් ගාය. ඒක නිසා මේ හැමදාම හිර කරලා කුරුදේ තියලා එන ගහලා තියන්න හදනව නෙවෙයි. එක වෙලාවක මේක දැනගෙන ආය ආච්චිට ගාල හදන්න දෙන්න එපා. විසංකාරගත හිතින් බලාන ඉන්නවනම් ඒකට ඔయిత වැඩි වචන ටිකක් නෑ ආය හොයන්න. ඒක නිසා මේ ආහාර දැනගන්න ඒ ආහාර මේ සංස්කාර සංස්කාර කියන හරි ගත්තොත් මේ සංස්කාර ඇති වෙන්නේ තන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නැත්තම් යාට හොඳට දැක්කට නැදක් වගේ ඉන්න පුළුවන්. ඒ නිසා අපිට මේ තියෙන උසිගැන්වීම, කුලප්පුව, සකස් කිරීමේ ආතාව අවිද්‍යාවේ ප්‍රමාණයට තියෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන ගෝඝෝෂෝ එකයි. නැත්තම් මේ පිස්සු ලෝකයයි. මේකයි බලනකොට මේ දෙක අතර පරස්පර විරෝධී බවක් තියෙනවා මේක නිසා ගඟට ගිහිලට යනවා කියලා කියනවා. ඒත් මේක කළ හැක්කක්. ඒ මොකද මෙතෙන්ට එනකොට යෝගාචර 90ක් කෙලස් කපලා ඉවරයි. බරපතල වැඩ ඉවරයි. දැන් තියෙන්නේ අර ඉතුරු සූක්ෂම ප්‍රදේශය නහර කපා ගන්න නැතු ස්නායුවට අත තියනවා වගේ ශල්‍ය කර්මයේ අවසාන කොටස. එයා හිතෙන්න ගිහිලත් ඒක කරගත්තේ නැත්නම් ආයතනයක් මුලට ඇදෙන නිසා සරුවචනාචි බොහොම විවේකීව මේක පෙන්ලා දෙනවා මේ විඥානය කැඩි කැඩි යනවා වගේම මේ සංස්කාරات එක දිගට ගලන්න දෙන්න තු එකේ ඛණ්ඩනයක් ඡේදනයක් ඡය කිරීමක් වැය කිරීමක් නිරෝධයක් බලන්න පුළුවන් නම් එක සැරේ බලන්න ඕනේ ඊට පස්සේ ඒක තමයි බුද්ධියට සින්න වෙනවා ඊට පස්සේ කොච්චර වැරදුනත් යලෝ මාර්ගය මේකයි කියලා දැන ඒ නිසා ඒ தත්වෙට කිට්ටු කරපු ඒ தත්වයේ කිට්ටුවට ගියා කියලා තමයි හිතෙනවනම් මෙන්නට වඩා දැඩි අතිෂ්ඨානකින් සීලය අරසා කරගන්න. ඊට දැඩි බුද්ධ බුද්ධ ආලම්බන ප්‍රතිචක් ඇති කරගන්න. ඊට දැඩි සතියක් ඇති කරගන්න. එතකොට මේ මේ අහම්බේ මේ සිද්ධ වෙන්න ඕන දේ හිතගෙන ඉඳීද වෙයිද ඇවිදිමින් ඉඳ වෙයිද නිදාගෙන ඉඳ වෙයිද කියලා කියන්න බෑ. උන් විලාක හරි සිදු වෙන බව මේ හේතු ප්‍රත්‍ය තියෙනවා සම්පූර්ණ වෙන එක තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන නිසා සියලු දිනාට තමයි මේ කරගෙන ගිය සටනේ අවසාන ලැප් එක ලාස්ට් ලැප් එක සාර්ථකව කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට තනසි මොදා වේවා කියලා ප්‍රාර්ථනා.